අවශ්‍යයි කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ කැන්ටල් බාග් පිටිට් එකේ නැත්නම් වැඩමුළුවේ භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහායි අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වනවා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යථාවාදී කෝ ආවසෝ සදේවකේ ලෝකේ සමහරකේ සබ්‍රහ්මකේ සත්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය නකේනචි ලෝකේ විග්ගයතිත්‍ත්‍ති ප්‍රා යථාචපන කාමේ විසංයුත්තං තං බ්‍රාහ්මණං අකතං කතින් චින්න කුක්කුච්ඡං භවා භවේ වීත තණ්ණං සංඥානානුසෙන්ති එවං වාදී කෝ අහං ආවසෝ එව මක්ඛායි තීති ගරු කටයුතු ස්වාමීන් වහන්සේ සම්දා සුදි ශාම්පාණ පින්වත්නි අපි මේ වගේ භාවනා වැඩමුළුවකට පූර්ණ කාලිනව නිවාස වේදී ගත කරනකොට අපි බලනවා සමූහයක් වශයෙන් හෝ පෞද්ගලිකව ඒ ගත කරන කාලයේ උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා කළ යුතු උපරිම සප්පාය කර්ම සපයාදීම අනුග්‍රහ කිරීම. ඉතින් අනුග්‍රහයට අපි අපේ ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කරන අතර ඒ පරිේශණය එනතම ආර්ය පරිශ්‍රණය වැඩියෙන්ම කරපු සරුවච්චන් වහන්සේ අපට උන්වහන්සේගේ අත්දැකීම් වල පින්ඩාර්ථයේ වශයෙන් මොකක්ද කියන්නේ කියලා බැලුවොත් සරුවච්චන්සේ දේශනා කරපු හුඟක් කරන අහලා තියෙන මේ අනුගහිත සූත්‍රය අපට ඉදිරියෙන් තියාගන්න පුළුවන් සරුවච්චන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට තාම සාක්ෂාත් කරගන්න බැරි වුණ ඒ චේතෝ විමුක්ති ඵලය හෝ හේතෝ මෙති කලකම ආපත්‍ය නැත්නම් ප්‍රඥා විමුක්ති ඵලය නැත්නම් ප්‍රඥා විමුක්ති ඵල සමාපත්‍ය ලබා ගැනීමට මගේ ඥාණයට කියන්නේ සර්වඥන් වහන්සේගේ සර්වඥතා ඥාණයට වටහෙන කරුණ පහක් තියෙනවා අනුග්‍රහ පහක් තියෙනවා කැමැති වෙන වෙනා කෙනා විසින් උපයාදී යුතු සපයාදී යුතු සංග්‍රහ පහක් තියෙනවා ඒ පහ අංගුත්තර නිකායේ ඒ අනුග්‍රහිත සූත්‍රය සඳහන් කරනවා. ඉතින් අපි මේ වැඩසටහන ආරම්භ කරනකොට එක් වඩා කෙටි මතක් කිරීමක් කරගන්නවා. ඒකෙන් පළවෙනි එක තමයි සීලානුග්‍රහිතය. අපි වෙනදාට වඩා හිත අලුත් කරගන්නවා ඊට වඩා ලොකු සීලයකට ගිහිල්ලා. ඒකට අපිට අපි මෙතෙක් ගත කළ ජීවිතයට වඩා පොඩි වෙනස් ජීවිතයක් හම්බ වෙනවා. ඒකට මේ වෙනස් වෙන හැම තැනකදීම කල්පනා වෙනවා ඇයි මම මේ වෙනද කාලවකටන වෙනස් වෙලා වෙනද ආහාර පද්ධතිය වෙනස් වෙලා වෙනදට වැඩිය නෑද හිතුවුන්ගේ වෙනස් වෙලා නන්නාදුන පරිසරයකට ගිහිල්ලා මේ කරන්නේ මොකටද අපිට සාක්ෂාත් කරගන්න බැරි වෙච්ච මේ චේතෝමුති ඵලය හෝ ඵල සමාපatti ලබා ගන්නයි ප්‍රඥාවෙන් ඵලය හෝ ඵල සමාපatti ලබා ගන්නයි කියලා අරුම දැනෙන හැම වෙලාවෙදීම අපට ඒක නිමිත්තක් කරගන්න පුළුවන්. ඒකට අපි කියනවා සීලානුකයිතය කියලා. ඉතින් ඒ සීලානුකයිතය යම් කිසි කෙනෙක් නොතක මේ වගේ වැඩකට පෙළඹුණොත් ඒ ප්‍රයෝජන ගන්න පුළුවන් බැරිද කියන එක අද භාවනා ශාස්ත්‍රයේ බලවත් විදිහට වාදයට ලක් වෙච්ච දාන. මේ භාවනාව කරන්න ඉස්සලා සීලය අවශ්‍යමද බෞද්ධෙක් වෙන්නම ඕනේද බෞද්ධ නොවි මේ කටයුත්ත කරන්න පුළුවන් කියලා. ඉතින් ඒකට සමහර බලකඳ වරු අවශ්‍ය නැතය කියන පැත්තට ගොඩාක් කරු දක්වනවා. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් එහෙම අවශ්‍ය නැති කියන අය බටහිර චින්තනයට අයිති. එහෙම නැත්නම් මේක විදර්ශනාව කියන සර්වඥ දේශනා ඉහළම කෙළවරින් පටන් අරගෙන අවශ්‍ය මූල ධර්ම තේරුණම කියන්න පුළුවන් කියලා ඒක රිකී ක්‍රමයට කල්පනා කරන පිටසක් කියන්නේ. ඒක මම දැන් පස්සේ අවුරුදු 50යි තාම සීක්‍රෙන් වැටි වෙච්ච ආරි ක්‍රමය. භාවනා කරන්න ඒ සීල අවශ්‍ය නැහැ, බෞද්ධ ධර්මයට යන්න ඕනේ නැහැ, කරන්න පුළුවන් කියලා. ඒ අතර වාරයේදී සම්ප්‍රදාන කුල බෞද්ධයෝ බලකන්ද උරක් දැනෙන්න තියෙනවා. මේක එසේ මෙසේ සීලයක් හදව කරන්න බෑ. ඒක නිසා බරපතල විදිහට සීලේ තියෙන්න ඕනේ. ඒගොල්ලෝ කෙලවරකට යනවා සීලේ අංග සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ නිසා ඒගොල්ලෝ කියන භාවනා කරන්න බෑ. මොකද අපේ සීලේ අංග සම්පූර්ණ නැහැ. ඒක නිසා භාවනා කරන්න බෑ කියලා. ඉතින් මේ දෙකට තමයි අපි වැඩි වෙලා ඉන්නේ මේ බුද්ධ ජාතියට ඉපදිච්ච අපේ පරම්පරාව. ඉතින් අපිට සිද්ධ වෙනවායි මේ අනුව අර කියන විදිහට කිසිම සීලයක් නැතුව වණ භාවනා කරන්න පුළුවන්. කෙරුවොත් බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා විසින් බණක භාවනාවක බලාපොරොත්තු වෙන මේ චේතෝමුක්ති ඵලය ඵල සමාපත්තිය එහෙම නැත්නම් ප්‍රඥාවේ මුක්තිය සහ ඵල සමාප්ත ලබන්න පුළුවන්. ඒක ඒකාන්තයක්. ඒක අනිත් පැත්තේ කියනවා එවැනි උත්තම වූ සාක්ෂාත් කරණයක් අපට කරගන්න ලබා ගන්න 100 100ක්ම සීල තියෙනවා කියලා. ඉතින් මේ දෙකෙන් දෙකෙන් එකකටවත් අපි බැඳිය යුතු නැහැ. මේ මතු කරලා පෙන්නන්නේ අපි මේ ඉන්න පිරිස කට්ටිය කරපැත්තේ ඉන්න වශයෙන් කරනවා. කිසිම කෙනෙක් නැද නැහැ. අද ඉන්නවනම් ওই සාක්ෂාත් කරන්නේ මේ වෙනකොටම සිටියට පාර වෙලා තියෙනවා. ඉතින් අපි ඉන්නේ කෝකද කියලා දැනගන්න එක ඉතාල වැදගත්. ඉතින් ඒකට අපි දෙපැත්තම ඉන්න පිරිස සභාවේ ඉන්නේ කාරි වැදගත්. සමහරක් ඉන්න ඕනේ ඕනේ වීලයක් ඕනේ නැහැ. මේ මුතු ගුරුවරයෙක් කියලා ක්‍රමයේ දන්නවනම් ඕනම වීජගණිත සමීකරණයක් ඒ ප්‍රමේය දන්නවනම් සුළු කරන්න පුළුවන්. ඕනම රේඛා ගණිතයක් ප්‍රමේ දන්නවනම් සිදු කරන්න පුළුවන්. ඕකට සීලයක් අවශ්‍ය නැහැ. පක්ෂේ. අනිත් එක කියනවා නෑ නෑ අපි දැනටවත් බුද්ධහම රකින්න කරපින්න කරන බතු අරගෙන ඉන්න කට්ටිය අපටවත් බෑ. මේක 100%ක්ම සීලය අවශ්‍යයි කියලා. ඔය කෙරෙන්නේ නැති වැඩ වුණා කියලා මේක තියෙනවා. ඉතින් ඒ වගේ ඉන්න මැද අපි වාදයකටපත් නොවි අද දවල් අහලා තිබුණු ප්‍රශ්නයක් විදිහට අපි මේකට කොහොමද සුදුසු බාටපත් වෙන්නේ? නැත්නම් මම කොහොමද සුදුසුෙක් බාටපත් වෙන්නේ? ඒක සඳහා අපිට ගන්න පුළුවන් දෙන්න පුළුවන් ප්‍රමාණය තමයි තමයි ඊයේ හිටියට වඩා සිල්වන්ත තැනකට යන්න. ඊයේ හිටියනම් සීලයක අදි අද අදි සීලයකට යන්න. ඒකල බලන්න ඒ අදි සීලයක් වඩපත් කිරීම සඳහා මයිලව කුසල ඡන්දයක් තියනවාද? මම මේ කරන දේ මට මේ ගමනට තිබුණු බාධාවල් අවහිරතා අඩු කරනවාද කියලා ඒ සීලය නිතරම අදි සීලයක් බවටපත් කිරීම සඳහා ඇති මේ නැමියාව කුසලතාවය ජීවයක් බවටපත් කරගන්නවා. හැම වෙලාවෙම බලන්න ඕනේ ඉන්නවට වඩා සීලයකටපත් වෙන්න. එතකොට මේ චේතු විමුක්ති ඵලයේ සහ ඵල සමාපත්තිය ප්‍රඥා විමුක්ති ඵලයේ සහ ඵල සමාපත්තිය තිබියදී අනිවාර්ය මේකේනා ඒක අරමුණු කරගෙන සීලයේ උසස් තත්ත්වයකටපත් වෙනවා. දවසින් දවස දවසින් දවස ඉන්න මට්ටමේ ඉහළ තත්ත්වයකටපත් කරන එක සීලයේ ආවේනික ගුණයක්, නයිසර්ගික ගුණයක්. සීලය රකින්න සීලයෙන් අරසකල වෙනවා. ඉතින් ඒක කවුරු හරි ඉන්නවට වැඩි සීලයකට මටපත් වෙන්න මේ වගේ වැඩමුළුවක් මේ වගේ પરමාර්ථයක් හිතනන් කියාගත්තාම අපි කිසි කෙනෙක් එක්ක ගැටුමක් වෙන්නේ නැහැ. අනිත් ඒ ඉස්සරහින් තියාගත්ත ඒ සීලය නිසා Tamante සිල්පද රකින්න නැති කාලෙත් එක්ක අද මේ වැඩේට කොච්චරක් අනුග්‍රහයක් ලැබිලා තියෙනවද පහසුවක් සප්පාය කරනු ඒක නැත්නම් මේ සීලේ නිසා මට කොච්චරක් වැඩියෙන් සත්පුරුෂයෝ දකින්ද සද්ධර්මය හඳ වෙලා තියෙනවද කියලා කායිමත් පාන්න ඕනේ ඒක අපිට ජීවිත අත්දැකීමෙන් ලබන්න පුළුවන් ඒකට කියනවා සීල අනුග්‍රහය කියලා ඊට පස්සේ සුත අනුග්‍රහය මේ වගේ බණ අහන්න අපි බොහෝ විට ඒ ඒ ශේෂ්ත්‍රවල පැහැෙන අසුවිරුතන් ඇති සුතමේ ඥානය ඇති පිටිසක්. මෙතන මේ වගේ පිළිහකට නැතුව මොනවාක්වත් දන්නේ නැති මොනවාක්වත් ආරම්භක ශේෂයක් නැති කවුරක්වත් නැහැ. හැම කෙනාටම ඒක පිළිබඳව පැහැෙන දැනුමක් තියෙනවා. නමුත් ඒ අදාළ දැනුම නැත්නම් අපි යන ගමනට චේතුමති ඵලයට නැත්නම් හිත චේතෝ මුක්තියට පත් කරගන්න නැත්නම් ඵල සමාපත්තියට යන්න නැත්නම් ප්‍රඥා විමුක්තියට යන්න ප්‍රඥා ඵල සමාපත්තිය කියන්නේ සමතේ දිවන ලබන්න නැත්නම් විපස්සනා ලැබෙන්න ලබන්න මේ නිතරම ඒ දන්නදී මේ මේ Taman යන එල්ලෙට ගැළපෙන විදිහට නැවත නැවත ඇහෙන සකස් සලස් වෙනවා ඒ හරියට බුදුන් පූජා කරපු මල් වට්ටියකට පැන් ඉහෙනවා වගේ පැන් ඉහන්නේ යන්නේ මානසික කාලයක් වියලෙන්නේ නැතුව පවතින. එහෙම නැත්නම් අපි පළවගාවක් කරනවා නම් බොඩගොවිතනක් කරනවා නම් ඒ සංදැත්තේ තියෙන පළවලට කටියවස්වක් කරන්න ඕනේ නැත්නම් ඒක හදලා වෙන්නේ. අන්න ඒ වගේ දීශීමක් වගේ තමයි මේ සූතමේ අනුග්‍රහිතය. ඉතින් සූතමේ අනුග්‍රහිත නිසා අපි හැමදාම කාලසටහනේ ඈ වෙන වෙලාවක් වෙන් කරගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කොට ධර්ම තාමත්ම හොඳයි. එහෙම නැත්නම් මේ සංග්‍රහ ග්‍රන්ථයක් හෝ දැන් නම් කතා කරන මාතෘකාවට අදාළ තොරතුරු ටිකක් අපි ඉතාලු කරගන්න. ඉතින් ඒ වශයෙන් ඒ වෙනුවෙන් වෙන් කර මේ ධර්ම දේශනා කාලයට බුදුහාමුදුරන්ගේ දේශනාවෙන් කොයි කොටස ඉස්සරහින් තියා ගන්නවද කියන ප්‍රශ්නේදී අපි මේ වැඩ මුළු සංවිධානයත් එක්ක කතා කරා. ඒත් ස්වාමීන් වහන්සේම ඒක තීන්දුව කරන්නයි කියලා ඒක යුක්තව දෙපයි මේ පොඩි ආම්තුරු ඒකට උනන්දු වෙලා ඒ ස්වාමීන් වහන්සේ යෝජනාවක් කළා. ඒ අනුව මම මජ්ක්‍ධිමනිකායේ තියෙන මේ මදුපිණ්ඩික සූත්‍රය උඟදෙනෙක් වගේ අහලා ඇති. ඒක ඉදිරියෙන් තියාගත්තා. ඒකෙන් අපි අදහස් කරන්නේ සංග්‍රහ ග්‍රන්ථයක්වත් උපග්‍රන්ථයක් කරන්නේ කෙලින්ම සාර්වත්‍ය දේශනාවක් ඉදිරියට ගන්න හදන. ඒ නිසා අපි සතුටු වෙන්න ඕනේ. අපි මේ ගත කරන ජීවිතවල යම් වෙලාවක් අපි ගත කරනවා කෙලින්ම සර්වඥාන්සේ දේශනා කරපු ධර්ම කොටසක් අහන්න ඒක ඒ බුදුම පන්දි ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ සර්වඥ දේශිත ධර්ම කොටසක් අහනකොට සර්වඥ දේශිත ධර්ම කොටසක් විග්‍රහ කරන්න හදනකොට අපිට සර්වඥාන්සේ ළඟ ඉන්නා වගේ වැටහීමක් එනවා. කාර්යයට රාහුල කුමාරයෝ පින්නපාත වයින් සිද්ධාර්ථ ගෞතම සරුවචනාගේ ළඟට ගිහිල්ලා කිසි බයක් නැතුව අතින් අල්ලගෙන ශ්‍රමණය මේ හේවණල්ලත් මට හැපයි කියලා සරුවචනාසික අතින් අත තීකර යනවා. ඒක සාමාන්‍ය කෙනෙකුට ගන්න බෑ. සරුවචනාසික දකින්නට ළඟට ගිහිල්ලා එහෙම අතින් අල්ලලා කතා කරනවා කියන එක ඔක්කොටම වෙන්නේ නැහැ. ඒකේ අතිජාත පුත්‍රයා නිසා ලේ උරුමේ තමයි හත් අවුරුදු කරේ කටේ කිරිසොඳ කියන සිදරුවේ. අනිත් වගේ අපිට සර්වඥාන්සත් එක සම්බන්ධ වෙන්න ඕනේ නම් අතරමැද පෙරක දෝරුව නැති වෙන තරමට දේශ. ඉක්න හැම කෙනාම තම තමන්ගේ මතුමන් කාන්තර දානවා මාට හොඳයි සමහරට වැරදි. ඔය ප්‍රශ්නේ තියෙන්නේ අපිට භාෂා ප්‍රශ්නයක් තියෙනවා. අපිට අවුරුදු 2006 ක සංස්කෘතික ප්‍රශ්නයක් තියෙනවා. විදේශිකෙක් සර්වඥාන්සේ කියන්නේ. ඉතින් අපිට සමහර විටක ගොඩ පෙරක දෝරුවේ කරේ අල්ලගන්න වෙනවා. එහෙම නැත්නම් කවුරු හරි හරහා යන්න වෙනවොත් විතර මතක තියාගන්න. ඒ ගන්න දේ හිතාතුන්ට අයින් කරලා ඍජු සම්බන්ධතාවය ගත්ත ගමන් අපිට මේ බුදු සුවඳ භාවනාදී දැනෙනවා. ඉන්නේ දැනීමට හේතු වෙන විදිහට මේ සූත්‍ර කොටසක් දේශනාවට සම්බන්ධ කරනවා කියන එක සිංහල ඉතිහාසයේ පසුගිය අවුරුදු 1000ක කාලය තුල වෙලා ගියා. ඒ කාලේ ඔක්කොම තිබුණේ සංග්‍රහ ග්‍රන්ථ ටිකක් කටපාඩම් කරගෙන මේක තමයි බණ කියාගෙන ගාතකට කවුදෝ හදපු ගාත ටිකක් අරගෙන කොයිදෝ තියෙනවා ටිකක් එන්නත් සූත්‍රයක් ගත්තොත් ඒක කාටද කියලා අහලා ඒක ටිකක් අපි ඈඩ් කරා දැන් මේ අපි ඉපදිච්ච කාලෙ වෙනකොට මේ ඉස්සා සම්සික් 56න් පස්සේ ඇති වෙච්ච මේ බුද්ධ ජයන්ති විප්ලවීට පස්සේ ඒත් අවුරුදු 30ක් 40ක් ගියා කිලිම සූත්‍රයක් කරගෙන බණක් කියනවා කියන එක දැන් එන්න පටන් ගත්තා ඒ නිසා අපිට අද තියෙනවා ඒ වාසනාව. ඒ මොකද අපිට ඉස්සෙල්ලා හිටපු අපේ ආචාර්ය ප්‍රචාර්යවරු ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒ මාති මතාන්තර නැත්නම් අටුවා ටිකක් අත්තක තියලා කෙලින්ම මොකද්ද බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ කියලා කියවන පරම්පරාවක් අපිට වෙලා තියෙනවා. ඒ නිසා අපිට මේ ලැබිච්ච ඒ අලුත් වරය අපි පාවිච්චි කරන්න ඕනේ. අපිටවත් තේරෙන්නේ අපිට අමාරුයි අපිට බෑ. අපිට මේක දිය කරලා දෙන්න අපිට මේක තම්බල ටිකක් දෙන්න අපිට මේක තනකො කරලා දෙන්න කියලා කියන්නේ නැතුව ශක්ති ප්‍රමාණය අපි එකට යෙදුනොත් කොච්චර අමාරුයි ඒක පිළිබඳ කිසිම තකයක් නැහැ නමුත් අපිට මේ නැවත නැවත යෙදීමෙන් දවසකට ඊට වැඩි අද පොඩ පොඩ මේක තේරුම් ගන්න පුළුවන් වෙනවා ඒ නිසා මදුපිණ්ඩික සූත්‍රයේ දැන් මේ කියවපු වාක්‍ය අමාරුයි කාටවත් කියන්න බෑ මේක මේ දීලා භාගතාවේ තියෙන එකක් පාලි භාෂා ශබ්ද මාලාවේ තියෙන එකක් මේක අපිට පොඩ්ඩබෙකුට නිින්ද යන වෙලාවෙදී නැලවිලි කපිවිලි කියන පුළුවන් එකක්වත් ජාතක කතාවක්වත් නෙවෙයි. අමාරු තේරුම් ගන්න. මේ අමාරුකමට අපි බක් කරන්නේ මේ අමාරු භාවනා කරන කෙනාගේ හිත අවුල් කරලා මේකේ ගුඪ රසයක් ඇති කරලා ගුප්ත බවක් ඇති කරලා ඔයාලට දෙන්නේ මට විතරයි තේරෙන්නේ කියලා වෙනසක් ඇති කරන්න නෙවෙයි මේක හොඳට ටික ටික ටික ටික තේරුම් ගන්න ගත්තොත් සමහර විටක අපි මේ වැඩමුළුවට එනකොට වැඩි යනකොට පොඩ්ඩක් නිකල්ලා ගන්න පුළුවන්. ඒකට අපි කියනවා සුත අනුග්‍රහිතය කියලා. පිටින පොතේ දැනුම කියලා. එහෙම නැත්නම් අසුවිරු ඥාන කියලා. නැත්නම් බෞද්ධ භාව කියලා. ඉතින් බෞද්ධ භාවයේ සඳහා අපි බලාපොරොත්තු වෙනවා මේ අද පිටික සූත්‍රය පොතේ සූත්‍ර විකාශ වෙන ආකාරයට ටික ටික ටික ටික විස්තර කරගන්න. ඊගාවට අනුගහිතේ වශයෙන් සර්වඥාන්සේ අපට මතක් කරන්නේ සාකච්ඡානුගයි. මේ සාකච්ඡාව මේ ශාසනය විතරයි තියෙන්නේ. වෙන කිසිම ශාසනයක සුද්ධලිය වේල සාකච්ඡාවට ලක් කරන්න බෑ. ඒක ਸਰබලධාරී දෙවියන් වහන්සේට කරන අපරාධයක්. සුද්ධලිය වේල බාර ගන්න ඕනේ. සුද්ධලිය වේල බාර ගන්නත් ඒකට දේව දූතෙක් හරි දේව දියෝ නියෝජනය කරන සියලු දේව ප්‍රති කෙනෙක්, දේව පාදර කෙනෙක්, බ්‍රදර් කෙනෙක්, සිස්ටර් කෙනෙක් අවශ්‍යයි. ඒගොල්ලෝ තමයි මේ අපබ්‍රාන්ති දාන්නේ අපිට තියෙන්නේ එහෙයි කියන එක විතරයි. ඉස්ලාම වතාවට මිනිස්සු අතර සර්වඥ වහන්සේ මතයක් ඉදිරිපත් කරලා ඒ මතය සාකච්ඡාවට ලක් කිරීම ආරාධනා කරා. ඊට ඉස්සෙල්ලා ආරාධනාවක් තිබුණා. ඇත්තටම ඊට ඉස්සෙල්ලා ඒ සාකච්ඡාවක් තිබුණා. ඒ සාකච්ඡාවල තිබුණේ අපි මේ කතා කරන්නේ ඉන්දියාවේ සර්වකච්ඡ පහළ වෙන්නේ ඉස්සර තිබිච්ච කුලවාදයට විරුද්ධ වාද. තිබිච්ච ඒ නිලධාරි වාදයට විරුද්ධ වාද තිබුණා. හැබැයි ඒගොල්ලෝ ඉදිරිපත් කරපු වාදයක් නැහැ. ඒ විදිහට පැවතිච්ච කුලවාදයට විරුද්ධව ආජීවකව ශ්‍රමණියෝ තපස්සරු සමාජයෙන් අයින් වෙලා ඒ සමාජයේ පද්ධති කුලවාද මොකක්ද ගණන් ගන්න නේද? ඒගොල්ලෝ කවුරු හරි අහන මොකද තමයි මේ ඉෂපාගන මේ වෙන පාටක් කරගෙන ඉන්නේ නෑ නෑ මං කැමති නෑ කුල වාදයට මං කැමති නෑ මේ සමාජ තත්ත්වවලට කියලා ඒක ලොකු වාද තිබුණා නමුත් ඒ වාදවල සරුවචන් වහන්සේ වගේ දෙන්න ප්‍රතිපදාවක් හෝ මුලාර්ථයක් තිබුණේ නෑ ඒක නිසා සරුවචන් වහන්සේ නිකම්ම නිකන් තියෙන දේවල් විවේචනය කරපු එහෙම නැත්නම් නාස්තික විවේචනයක් කරපු උතුමන් වහන්සේ නමක් නෙවෙයි උන්වහන්සේ වාදෙත් කියලා මෙන්න මේකයි මගේ ප්‍රතිපදාව. මෙන්න මේකයි මම උගන්වන්නේ. ඒකට කැමති කෙනෙක් මේක වාදයට ලක් කරනවා. ඒක කවදාකවත් මට ගන්න නිසහයක් නෙවෙයි කළ යුත්තක්. එහෙම නැතුව gediy පිටින් බාරගත්තොත් මැට්ටි. ජීනසි ගණන් ගන්නෑ. ඒක නිසා සාකච්ඡාව ජනනාංශේ අනුමත කරා ඒක අපි සිංහලයට එනකොට මේ කමඨාන් සුද්ධ කරනවා කියන්නේ ඔකට. අපි භාවනා කරලා අසු විරෝධයක් තියෙනවනම් තව කෙනෙක් ළඟට ගිහිලා මෙන්න මෙහෙම කිව්වා මෙම කරා මම ඇහුවා එතකොට කොහොමද අපි මේක තේරුම් ගන්න කියලා ඒ නිසා මේ සකච්ඡා අනුග්‍රහිතය කොච්චරක් සජීවීද කියනවා නම් මුළු ශරීරෙම ව්‍යායාම කරන දෙයක් සාකච්ඡාව කියන්නේ. හරියට සාකච්ඡාවක් වෙනවනම් බෑ ඇලියම තේරෙන්නේ නැහැ. පටන් ගත්තාම සාකච්ඡාවක. ඉතින් යන්න පුළුවන් තුන් රාත්‍රියක් මුළුල්ලේ සාකච්ඡාව පවත්වන්න පුළුවන්. ඒ තරම්ම අපි පුදුම sannivedanaකට වැටෙනවා. අපි අක්ෂයත් එක්ක ඒ නිසා මේ සාකච්ඡාව ගෙනියන්න පුළුවන් ඒ නිසා සර්වඥයන් වහන්සේ කාලේ හැම අමාවක දවසකම රාත්‍රියේ ඒ භික්ෂුන් වහන්සේලා මුළු රැයම කෙරුවේ ආගන්තුක ප්‍රමිච්ච ස්වාමීන් වහන්සේලා හිතිරේ තියාගෙන නැත්නම් වැඩි හිටි ස්වාමීන් වහන්සේලා තියාගෙන උන්වහන්සේ ප්‍රශ්න උන්වහන්සේ උත්තර දෙනවා එතකොට අතුරු ප්‍රශ්න ගන්න නෑ නෑ අපේ ගුරුවරයා මොනවද කියලා දුන්නේ ධර්මයේ මෙහෙමයි විනය මෙහෙමයි ඉතින් අර සංකේතන හරියට ඒක එහෙමයි නමුත් මෙහෙමත් එකක් තියෙනවා ඒක උදේ වෙනකන් මේ සාකච්ඡාව යන නිසා හැම කෙනෙකුටම තමන්ගේ කොටාව තමන් මේ ඉදිරිපත් කරපේන ඒ සුද්ධ වෙච්ච ප්‍රමාණය ඉදිරිපත් වෙනවා ඒ නිසා මේ සාකච්ඡාව ඉතාම වැදගත් ඒ නාලන්දාවේ තේ තිබිච්ච ප්‍රසිද්ධ ප්‍රථම විශ්වවිද්‍යාලයේදී ඒ ප්‍රධාන කුලපතිතුමා ඉන්නේ ගේට්ටුවේ කවුරු හරි යමුත් එක්ක આવොත් එතන දෙන්නෝනේ වුණොත් එහෙම මට මේ විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න ඕනේ කියලා එයාත් සාකච්ඡාවට ලක් වෙනවා. මොකටද ආවේ? මොකද්ද මේ ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ? ඒක මොනවද ලැබෙන්නේ තමයි? අතන සම්පූර්ණ අර නැති කරන කම සාකච්ඡා බිමලා. දැම්ම බිම දැම්මොත් එන්න දෙන්නේ ඇතුළට. එයා ඔප්පු කරවොත් මට මේකෙන් ඇවිල්ලා ප්‍රයෝජනයක් තියෙනවා මේක ඔබතුමාගේ නෙවෙයි මටත් මේක ලබන්න පුළුවන් මාත් මේක භාවනා කරන්නාවේ කියන සාකච්ඡාවේදී හරියට අපි දැන් කරන ඔය වයිවා එක්සෑම් එක තියෙන. එහෙම නැත්නම් සමුක සාකච්ඡාව ඒ පාස් විද්‍යාව විතර ඇතුළට ගන්න. ගන්නේ කුලපතිතුමාම. නිසා ඇතුලේ ඉන්නේ අප විද්‍යාවය. දැන් මේ විභාගේ පාස් ප්‍රමාණය හෝ මානසික විභාගේ ලියුමින් හෝ එහෙම නැත්නම් ගතනකක් දීලා බලන්න. ඉතින් ඒ නිසා ඇතුලේ ඉන්න කට්ටිය හැම වෙලාවෙදීම තමන් ආපු දේ තරම් වෙන විතර හැදෙන්නේ. මොකද ඒ අහන ප්‍රශ්න මේක ඇතුලේ කියන වැඩ අමාරුයි. මේ මේ විනය තියෙනවා මේ ටික තියෙනවා ඔක්කොටම යටත් කරලා තමයි අපි කරන්නේ. නිසා මේ සාකච්ඡාව හරිම සජීවීව ඉදා තිබෙන්නේ සාකච්ඡාට යන්නේ විශේෂීත්ව දාන්නට. කෙලින්ම ගිහිල්ලා අනිත් එක්කනත් එක සම්බන්ධ වෙනවා. ඒක ගොඩක් අත් කරන දියුණු උනේ මහායාන බුද්ධ ආගමේ අපේ එකේ ටිකක් ඊට වැඩි ටිකක් අඩු මට්ටමක නතර වෙලා තියෙනවා. නමුත් මේ ත්‍රිපිටකේ බලනකොට පේනවා සර්වඥාන්සේගේ සම්බන්ධ වෙච්ච හැටි ඒ නිසා ඕනම කෙනෙකුට සාකච්ඡා පාර්ශ්ව කටයුතු වෙන්න පුළුවන්. අපේ සාකච්ඡාවෙන් ජයපරාජය වෙන්නේ යා ඒකට දෙන සජීවී උත්තර මාර්ගය මිසක් බලපුරුදු කටපාඩම් කරපු උත්තර බෑ. ඒ නිසා වෙන කෙනෙකුගේ අධිකාරී ශක්තියෙන් බෑ. මට කැමැත්ත තිබුණ පළියට බෑ. ඒ නිසා ඒ සාකච්ඡා නොගත හරියම වැදගත්. කෙනෙකුගේ සංවේදනය දියුණු කරන්න. ඒ වගේ තමන් නිකමෙක් නෙවෙයි මේ වැඩේට මම ආවේ මගේ කුසල ඡන්දයක් තියෙනවා, පිනක් තියෙනවා, අවශ්‍යතාවයක් තියෙනවා කියලා ඔප්පු කරනවා. ඒක නිසා මේ වැඩමුළුවකදීත් අපි වෙලාවක් ගත කරනවා ඒ ධර්ම සාකච්ඡා එහෙම නැත්නම් අපි කියන කමඨාන් සුද්ධ වීම සඳහා. ඊට පස්සේ තමයි සමත භාවනා කියන්නේ. ඊට පස්සේ තමයි ආදන්නේ භාවනා කරලා මොනවද කරන්න ඕනේ කියලා. දැන් ගොඩනෙක් මේ භාවනා කරන්න ගියාම ඉඳගත්තට මොකද? ඉඳගත් අපිට කුෂන් එකක් හම්බ වෙනවා වෙලාවක් හම්බ වෙනවා. මොකක්ද මේක බලන්න කියන දන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ යාට මේ අලුත්ම හොඳම වර්ගයේ යන්ත්‍රයක් හම්බ වෙලා ක්‍රියාත්මක කරන්න කියන්නේ අර පොත්තම ගන්නවා මේ පොත්තම ගන්නවා කියන්නේ නෑ නෑ නෑ නෑ රිලේ කරේට කම්පියුටර් එකේ ස්විච් බෝඩ් එක උඩ පනිනවා ස්විච් බෝඩ් එක උඩ උඩ පනිනවා ඉතින් එක එක දේවල් තිරේ වැටෙනවා අමාරු විටක E mc2 කියලා වැටෙන්න ඉඩ තියෙනවා ඒ රිලවට අයින්ස්ටයින් දලා නෙවෙයි උඩ පනිනකොට හැම පොත්තම කිම වදිනවා ඉතින් අපේ භාවනාවත් රිල වේගය කම්පියුටර් කීබෝඩ් එකකට උඩ පනිනවා. ඉතින් මැජික් තමයි. නා කිසි ගුණයක්. මොකටද මේ ස්විච් බෝඩ් එක තියෙන්නේ? කොහොමද මේක මොන්ජට වැඩ කරන්නේ? කොහොමද මේ තොරතුරු කෝඩින් ඩිකෝඩින් වෙන්නේ? ඒ යාන්ත්‍රය දන්නේ නැතුනටනවා. අද හුඟක්ම වැඩි ඒ මොකද මේ භාවනා ශේෂ්ඨී කාවුත්තද ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතින් ඒ සඳහා මේ සමතේ කියන්නේ මොකද්ද? සමාධිය කියන්නේ මොකද්ද? ඒකේ අර්ථය මොකක්ද? ඒකෙන් මම යන බව දැනගන්නේ කොහොමද කියලා යා හිතනවා නෑ නෑ මේක පැකට් එක පිටින් අපිට මේ අර පේස් මේකර් එකක් ඉම්ප්ලාන්ට් කරනවා වගේ දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන් එකකින් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශ්‍රේත්තක් කරන කටේ යන්න පුළුවන්. ඒකට ඔපරේෂන් එකකින් කරන්න පුළුවන්. ජීවිතේ Taman එකට යෙදී කතා කරන්නේ නැතුව මේක සමතනුගහිත බලක් වෙන්නේ නැහැ. එහෙම වෙනවනම් සීලෙ තුනක් එක නැතත් කරනවා. එහෙම පිටින් ඉඳලා ලහයි කරන පොරක් නෑ. පොර කාරණා කරන දැනගත්ත දෙයක් සාකච්ඡා කරත් එක නැතත් කරනවා. ඊට කලින් සීලණු කයිති දුපණු කයිති සාකච්ඡාණු කයිති දෙන්නේ මේක වග වෙලා කරන වැඩක්. ඒ වග වෙලා යන වෙලාවේදී මුලින් වගකීම් බාහිරය ගුරුවරයාට වැඩි හිටියට ගියාට එnde ende ende ende ඒ ශිෂ්‍යයාට අනුගාමිකයන් ගියේ නැත්නම් එතන ගුරු මුස්තියක් ඉතුරු වෙනවා. ඊට පස්සේ විපස්සනානුගාමික කියලා කියන්නේ සමතනුගාමිකකට යහගී එකක්. මේ කොච්චර දේවල් ඉගෙන ගත්තත් කොච්චර සීලේ තිබුණත් කොච්චර ඥානෙ තිබුණත් කොච්චර සාකච්ඡා කරන්න පුළුවන් කොච්චර සමතේ තිබුණත් සාමාන්‍ය මිනිස්සුත් එක්ක ඉන්න පුළුවන්කම. ඕව ලැබෙන්න ලැබෙන්න අංගෙන්න පටන් ගත්තොත් අnder පාන්න පටන් ගත්තොත් විපස්සනා පැත්තේ ලකුණු කරනවා. වසංග බෑ. හැම වෙලාවෙම අපි දෙන්නා. නිසා විපස්සනා අනුගහිතය හැම වෙලාවෙම අපි බලනවා. සියලු ගුණ සමල්ලක තියෙනවා. හැබැයි රංගවන්නේවත් නැහැ. තමයි සාමාන්‍ය විදිහට දීටි කරන්නේ. ඒක නිසා මිනිස්සුන්ට අවිජි වෙන්න ඕනද? මේ සඳහා ඒ ඉන්දියාවට හදෙන්න ඕනද? අම්දරුවට අපි නෑ. ඊයකට මේක කරන්න බැරිද කියන එක විපස්සනාදී ඕක කියන්නේ නැහැ නෑ කියන්නේ. විපස්සනා කරන්නේ මොකද්ද? සිල් රකින්න පුළුවන් මූලික සුදුසුකම මිනිස්සෙක් කියන විතරයි. ඥාන පිළිගන්න පැවිදි උපවිදි බෞද්ධ බවට මේක වැඩක් නෑ. ඒ වගේම සුතානුකයිති සඳහා කවුරුරි කාගෙලවි දැනුමක් තමයි ලබා ගන්න ආරම්භක ශේෂයක් මූලික සුදුසුකම නැහැ. එහෙම තිබුණා නම් ඔය සෝපාක වගේ සුනීත වගේ කිසි කෙනෙකුට බුදුහාමරණ සම්බන්ධ වෙන්න වෙන්නේ නැහැ. ඒ කිසිම ආරම්භක තීරයක් අවශ්‍ය නැහැ. Taman අවශ්‍යතාවය තියෙනවා නම් තියෙන තැනදලා යන්න පුළුවන්. ඒකට සාකච්ඡා කරන්න එන්නත වාදයකට අනුගහිත ආචාරත් අනුගහිත කරන්න තමන් ළඟ ඉන්න එක්කනා කර ගෞරව සම්බන්ධ ගුඩ බයක් ඇති කරගන්න ඕනේ. දන්නේ නැති බව දන්නවනම් මට මේක දැනගන්න ඕන ඔබට වඩාන්න දෙන්න. කිසිසේත් සාකච්ඡාව සඳහා ඒ අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම සමත භාවනා කරනකොට 100 100ක්ම හරියු. මම දන්න විදිහට නම් මේක දරා ගන්න බෑ රතුසයි ගමින් හරි. පතරම් බඳා වගේ සමත කරන්න ගිහිල්ලා ඒකම ඒ ලැබෙන ප්‍රයෝජනයමයි මට වෙන්නේ අහිමි පිහිටි. ඒක දරන්න බෑ. පින් නෑ. පෞරුෂත්වේ නෑ. පෙරකල පින් නෑ. ඉතින් ලැබිච්ච ගමන් පෙට්‍රල් ටිකක් අරගෙන පීඩියක තිබ්බා වගේ ඕක උලකට දාන්න. ඒක රැක ගන්න දන්නේ නෑ. Taman ඉතින් මේ ගුණේ රැක ගන්න දන්නේ නෑ. ඒක නිසා සමාධියෙන් යම් ප්‍රමාණයකට අපට ප්‍රයෝජන ලැබෙන්න ලැබෙන්න විපස්සනා අනුගහිතෙන් අපි කියනවා සමාධිය උත්හාන සම්පදාව කියලා. විපස්සනා කියන්නේ ආරක්ෂක සම්පදාව. ලැබෙන්න ලැබෙන එක අරස කරන්න. ලැබෙන්න ලැබෙන එක වසහලන්න. ලැබෙන්න ලැබෙන එක වහගෙන ජීවත් වෙන්න. කාටවත් අගවන්න තුන. අගවුවොත් ඉතින් ඒක දැනගන්න ඕන ප්‍රශ්න ටික. ඒ නිසා මේ මම කියපු ප්‍රකාශය දිහා බලනකොට ඒක විපස්සනාට බරගතියක් තමයි තියෙන්නේ. ඒ නිසා ඒක විස්තර කරනකොට ටිකක් ඇගරෙන්න ඉඩ තියෙනවා. ඉක්නරක් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් කෙනෙහෙන්න ඉඩ තියෙනවා. ඉතින් කෙනෙහෙනවා කියන්නේ වැඩේ. ඒක නිසා බුදුදාන වහන්සේ කපිලවස්තු නෝර නැත්නම් බුදුහාමුදුරන්ගේම ගමේම මහවණේ ඉන්න වෙලාවක විවාහ වෙනට ගිය වෙලාවක දුහාමරංග සංවරේ මිනිස්සෙක්. ඊ වගේ මධ්‍යන්නේ ඒ කැලේට යනවා විවාහීරණේ සඳහා. එයා බුදු වයසක කෙනෙක්. බුදුහාමරෝ කියන්නේ තරුණ මන ධර්මකයක් ඇති තරුණිය. ඉතින් දැකපුවාම කියලා අහනවා කිං වාදී සමනෝ කිමක්ඛායි. ඒ කියන්නේ දැකපස්සේ ඔබ කුඹට වාදයක් ඇත්තෙද්ද ඔබ දේශනා කරන ධර්මය මොකක්ද? අපි එතන දැන් ගියාම ආනිකාන්තයකට ගියොත් ඩෙන්ටි කාඩ් එක ඉල්ලන්නේ. ඉතින් ඔයාලා නැත්තම් කාඩ් එක පෙන්නන්න දාලා බලනකොට ඊට පස්සේනේ දැනගන්න මේ අවලයි කියලා. ඒ වගේ එදා තිබුණේ ඔබ කුමන වාදයක් අත්තෙද ඔබ කුමන දෙයක් ප්‍රකාශයටපත් කරන්නේ. ඉතින් ඒක මේ ඥානීය පැත්තෙන් එහෙම නැත්නම් දර්ශනීය පැත්තෙන් එහෙම නැත්නම් සංවේදනීය පැත්තෙන් බලපුවාම මේ බත් කණ්ඩ නැති නැත්නම් ලාභ සත්කාර ධර්මාන සිලෝක වෙන්නේ රූප ශබ්ද ගන්ධ රස විශේෂයි ඇලි ගලි වාසය කරන අතර යන ප්‍රශ්නයක් නෙවෙයි මෙතන තියෙන්නේ. ඒක නයි කම්පිනේව ගැන නෙවෙයි මේ කතා කරන්නේ. ඒ වගේම ගහගෙන ගන්න ආණ්ඩු කොටස් ඉල්ල ගන්න දේශී පාරක ලැක් කරන ප්‍රශ්නකුත් නෙවෙයි. මෙතන තියෙන දාර්ශනික ප්‍රශ්නයක්. ඉතින් ජගපුවාමාන කුමන වාදයක් කියද? එහෙනම් කුමක් ප්‍රකාශ කරන්නද? මගේ ප්‍රතිපදා මොකක්ද කියලා. ඉතින් බුදුජානකසේ දෙන්නේ අමාරු දෙයක උත්තරේ මට වුණා නෑ. මට වුණා කියන්නේ ඔය නිකම්ම නිකන් අමාරු සයිකමට ඇහුණා කියන එක නෙවෙයි. දෙන්නේ බමුණට කාගෙන ඉන්න බැරි උත්තරයක්. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ට කාගෙන ඉන්න බැරි වෙයි කියලා. බමුණ වෙන හින්දා නෙවෙයි. මේ පාළි ගන්න. ඒ නිසා අපි මේක විග්‍රහ කරගන්න ඕනේ. බුදුන්සේ දෙන්නේ අල්ලන්න කොනක් නෙවෙයි. උඩුවක් අතර දෙන්නේ පැලමිටින් ඇඳුවා වගේ අල්ලන්න බෑ බමුණ. අල්ලපුවා පෑපුවම බුදුහාමර ගැලවුණා කියනවා. දෙන්නේ වැලකට. අගොගේ මේ අත දෙන්නේ. කොනක් නෙවෙයි දෙන්නේ පුඩුවක් දෙයි. කුඩියෙන් අල්ලපුවාන් ලෙසන. යාන්තර බමුණට උත්තරයක් නොදුන්න වෙන්නේත් නැහැ. අවිල කතා කරපු එකට කරුණ කරුවා වෙන්නේත් නැහැ. මේ බුදුරජාණන් දෙන ක්‍රමය තමයි සම්පප්පලාපෙන් ගැලපෙන දින එකම ක්‍රම. මේක දන්නවනම් ආය සම්පප්පලාප නැහැ. ඒ කියන්නේ මම ඊට කතා කරගෙන ඉන්න බෑ කියලා කාටවත් උරුට්ටු කියන්නේත් නැහැ. දෙනවා උත්තරයක්. උසලා ඉන්න බැරි උත්තරයක් දෙනවා. ඒ නිසා මම හිතුවා අද ඉස්සලා අපේ දවසේ බුදුහාමුදුරුවෝ මේ දෙන උත්තරේ පිළිබඳව අපේ ශක්ති ප්‍රමාණය ගලව ගන්නවා. ඊට පස්සේ සරුවච්චන් වහන්සේ මේක සරුවච්චන් වහන්සේ විසීම අගින් කරනවා. ඒ බමුණෙකුට උත්තර දුන්නා කියන එක සරුවච්චන් වහන්සේ විසීම අගය කරනවා. නැවතත් සංඝයා අතර ගියාට පස්සේ බුදුරජාණන් කියන මේ බමුණෙක් ආවා. මේ ප්‍රශ්නයක් ඇහුවා. කිමකයි කිං වාරි කියලා මගේ. මම මේ උත්තර දුන්නා. එකම සංඝයා වචනයක්වත් තේරෙන්නේ දැන් පාලි දැනගෙන හිටියත් බුදුහාමුදුරුත් එක්ක සමසමාන හිටියත් තේරෙන්නේ සමේක තේරුණේ නෑ කියලා. අපි පශ්චාත්තාප වෙන්න ඕනේ නෑ. අපිට තියෙන්නේ මේක කලහස්තේ තීරුම් අරගෙන පුළුවන් තරම් මේක විස්තර වශයෙන් අතුරු ගහලා විසිතු කරලා බලන එකයි ඒ නිසා ඒ වගේ නන්නාඳුන මිනිස්සෙක් ඒ වගේ ප්‍රශ්නයක් අහවම මොන වාදයක් ඇත්තෙද මොන දෙයක්ද තමයි ප්‍රකාශ කරන්න කියලා සර්වඥා සඳහන් කරන්න තියෙනවා සදීවකේ ලෝකේ සමහරකේ සබ්‍රක්‍මකේ මේ දෙවියන් සහිත මරුන් සහිත මේ ලෝකයේ සමන බ්‍රාහ්මකේ පැවිද්දෝ ඉන්න බමුණන් ඉන්න ලෝකයේ සසමණය සසමණ බ්‍රාහ්මණිය පජාරති සුබන බ්‍රාහ්මණයන් සමග සදේව මනුස්සය පජ්ජුරුව සමග මනුස්සය ඉන්නේ කියන්නේ මුළු ලෝකේ ඉන්න තා මනුස්ස වර්ගය නංක මොන මොන තත්ත්වයකටද ගියා දෙවියන් සහිත මලොත් සහිත බඹුත් සහිත මේ ලෝකේ රජ කෙනෙක් වෙන්න පුළුවන් මිනිසෙක් වෙන්න පුළුවන් පැවිද්දෙක් වෙන්න පුළුවන් බමුණෙක් වෙන්න පුළුවන් ඒ කවුරු හිටියත් න කේනති ලෝකේ විග්ගය පිටති කිසි කෙනෙක් එක ගැතුමකට යන්නේ නැති වාදයක් අල්ලන්නේ විග්ගජ්ජ කියලා කියන්නේ එකට එක කියනවා කියන්නේ. ඒ නැත්නම් කොත්තලගේ මැත යන දරුව අපි පත්තුත්තර දෙන්න හදනවා. දැන් කියන මහලක වාදයක් තියෙනවා. දැන් කේනචි ලෝකේ විග්ගජ්ජ තිටති. මම කිසි කෙනෙක් එක්ක කලහ කරන්න යන්නේ නැහැ. මම කවුරුරි ඇහුවා මම කවුරුරි උත්තර දුන්නත් කොක්කක් කියලා නෙවෙයි උත්තර දෙන්නේ. ඒ නිසාම යටුම් ඇති කරන්නේ යථාර්ථපන කාමයේ විසංයුක්තං. මම හැබැයි කාට හරි අර විදිහේ උත්තරයක් දෙනවා කිසිම කෙනෙක් ගැටුමක් වාදයක් ඇති කරන්නේ නැහැ. හැබැයි මගේ පැත්තෙන් බලනකොට මම පුළුවන් තරම් අර පිටුගේ ස්වභාවයක පුළුවන් තරම් ප්‍රෝජෙනි සලකලා ජීවත් වෙන්න තපසක් අපිනවා. ඒ මනසා මගේ වාද ඇහුවත් නැත්නම් හැම වෙලාවෙම අර බිගනස්ෙන් තමයි ගත කරන්නේ. මම තණ්හාව වඩන එහෙම නැත්නම් කාමෙහි යෙදී ගත කරන රූප බලන්න තියෙන ආසාව, සත්‍යාහන තියෙන ආසාව, දරු ඇති කරන්න තියෙන ආසාව, ලාභ සත්කාර සම්මානදී ලෝක ඇති කරන්න ආසාව, ලබනාත්මය ආරය වෙන්න තියෙන ආසාව, ආරය ජය ගන්න තියෙන ආසාව ඒක මම මේ මගේ ප්‍රශ්න අහන කට්ටියට බය නෙමෙයි. මගේ ස්වභාවය. මම ස්වභාවයෙන්ම කාමයේ විසංගත. මේ ලෝකයේ ඉන්න හරියක් කැපී පේන්නෙම කාමය. ඒ නිසා මේ කැපී පේන කාමයට ඒ විසුමයින් ඇවිල්ලා අහනවා තමස මොන වාදයක්ද තියෙන්නේ, තමස මොන විදිහට කතා කරන්නේ. ඒකට කියනවා ගැටෙන්නේ නැති දෙයක් කියනවා. ගැටෙන්නේ නැති වාදයක් කියනවා. ඒකේ මේ කාම ලෝකේ කාමයේ වෙනුවෙන් මම රණ්ඩුවකට එන්නේ නැහැ. කාම ලෝකේ හැම කෙනා කරගෙන දුවන දිවිල්ලක් නෙමෙයි තියෙන්නේ. ඒකේ මම මේ කාම ලෝකයේත් එක්ක ඒගොල්ලෝ කුට්ටි කඩා ගන්න දුවන්නේ. ඉතින් යටින් කියනවා හැබැයි මට නිතරම ජයග්‍රහණයක් නිතරම හම්බෙලා තියෙනවා. මට වෝක් ඕවර් එකක් තියෙනවා. මම මේ කවුරුත් එක්ක ගහගෙන පිටුන නැහැ. මේ ලෝකයේත් එක්ක කාම ලෝකේ මම ෆයිට් එකක් දෙන්න යන්නේ. මම බලනවා පුළුවන් තරම් මේ ලෝකේ දඟලන තරම් කාම වස්තු වල ඇලි නැතුව බොහොම අරපිරිසම් ජීවිතයක් ගත කරන්න මම උත්සාහ කරනවා. අකටන් ඇති. මට මේ මං කරන එක පිළිබඳ කිසිම හැකියාවක් නැහැ. අනිකොල්ල ඔක්කොම කාමයට රණ්ඩු කරනවා. තෝතෝ වරපල කියන රණ්ඩු කරගෙන අර එක දිහා මම කඩාගෙන ගුරු කියාගෙන සේලම් කරගෙන කියනවා. මොකද මම ඉතාමත් නිර්මාණ ජීවිතයක් ගත කරනවා. සනායික ජීවිතයක් ගත කරනවා. මට ඒක පිළිබඳ කිසිම සැකයක් නෑ මම මේ නෝන්ජල් වෙච්ච පක්ෂ ගහපු පැරදිච්ච කතියක් කියලා මගේ ඇත්තෙත් නෑ අකතංකති. තින්න කුක්කුච්චම්. මට සැකේකුත් නෑ. දැන් අනිත් එක්කන මට වැඩි කඩාගෙන යනවා. ඉන්නකොට මට ලඟහැර පාගෙන යනවා. ඉතින් කිසිම මේ එහෙම කරුවයි කියලා මම කවදාකවත් කුකුසක් ඇත්තේ නෑ. මම මේ පරාජිත ක්‍රමයක් මේ කරන්නේ. මම මේ දේශනා කරන්නේ කාටවත් මේ පරදින ක්‍රමයක්ද නෝන්ජල් වෙන ක්‍රමයක්ද කියලා. මයිලම් කුකුසක් නැහැ මොකද ඒක මම සදාකල්ලා තියෙන්නේ. භවා භවේ වීත තණ්හා. මේ ඊගාවාත්මදී මම මේ සැරේ මෙහෙම දෙකක ලබන සැරේ ඊගාව භවේ මට අසවල් දීලා කිව්වා නේම කියලා මට තමයි භව කුෂ්ණාවක් යම් දැකීමක් මත යම් සංසිද්ධියක් යම් කෙනෙක් මට හම්බුනොත් ඒක වෙනද මතක සටහන් තියාගන්න නැති වැඩක් මම කරනවා. උඩටරා බේත් බනවා වගේ. කවුරු එක කතා කරත් මොනවා සිද්ධ වුණත් ඒක කිසිම මතක සටහනක් නැති වෙන විදිහටයි මම කටයුතු කරන්නේ. අන්න එහෙම වාදයක් මම ළඟ දෙයි. ඉතින් බම්නට කොක්කක් අහගන්න කියන්නේ නැහැ. මලත කරන්නේ කිසිත් එක ගැටුමක් ඇති කරන දෙයක්වත් නෙවෙයි. ස්වභාවයෙන්මම සකසන්නේ ඒවත් තමයි සයන්කృత. නැත්නම් මගේ අරසයිලා මම ඉන්නේ. මේ මම ප්‍රශ්න හඳින කච්චි මම විවේචන කරයි කියලා නෙවෙයි. එන්නේ ඉස්සෙල්ලා මම අරසයිලා තියෙනවා. මම ඔය කාමයේ විදිහට නටන දෙයක් නෙවෙයි. පුළුවන් තරම් අඩු කතා කරන්නේ. අඩුම පරිභෝගිකත්වයක් තියෙන. මූලික දේෙන් මම යපෙනවා. වාද කරන්න යන්නේ නැහැ. සතියක්ම ඊළඟ ඇත්තෙත් නැහැ. මම කරන දේ පිළිබඳව මේ කරලා මට ඊගාව භාවේ නැත්නම් ඊගාවෙන් එක කරන්න ජය ගන්න ලැබේවා කියලා ඒක බාහිර කුෂ්ණාවක් වගේ ඇත්තේ නෑ මේ වෙච්ච දේ කපුරු පිච්චුවාවක්. හතහනක්වත් නැතුව මතකයක්වත් නැතුව යන එක තමයි මම කියලා දෙන්නේ. ඉතින් මේක සාමාන්‍ය ලෝකෙ බංකොලොත් කියලා කියන්නේ ඔන්න ඔකට තමයි. ඒ නිකන් අපි පච වෙනවයි කියලා, පරතිනවයි කියලා, ඒකට අපි නෝන්ජල් වෙනවයි කියලා කියන කතාව තමයි අපේ බજારකේ භාෂාවෙන් කියනවා කියන්නේ. චොප්පේ ඒ භාෂාවෙන් කියනවා කියන්නේ ඔළුව ගහගෙන පස්සෙ පස්සට ගියයි. මේ බුදු දහම කියනවා මෙන්න මෙහෙම වාදයක්ම ළඟ තියෙනවා. මම එක බය නැතුව ඕනම රජ කෙනෙකුටත් කියනවා. බ්‍රහ්මෙකුටත් කියනවා. දෙවියෙකුටත් කියනවා. ශ්‍රමණයාටත් කියනවා. බ්‍රාහ්මණයටත් කියනවා. මෙන්න මේ වාදයක් ළඟ තියෙනවා. ඉතින් ඒක මේ බුදු දහමසේ ඉදිරිපත් කරපු දේ මානව ඉතිහාසය නැත්නම් මානව පරිණාමයේ කවමදාකවත් කිසිම කෙනෙකුට හිතෙච්ච නැති එකක්. අපිට ඕනලා කියන හැම වෙලාවෙම මානවයා කියන්නේ ඉතිපත් කළා කියන පරිණාමවාදී ගත්තොත් survival of the fittest ශක්තිමතා බලවතා ජයගන්නේ කියන නිසා අපි හැම වෙලාවෙම බලවත් වෙලා බලවත් එක්කනාගේ දරු පරම්පරාව ඇති කරගෙන තමයි මේ පරිණාමයේ පැත්තට පෙන්වන්නේ බලවතා ජයගන්නේ මේ මනුස්සයා තමයි දෙවෙනි පරම්පරාව ඇති කරන්නේ අනික ෂේරම මරන්න ඕනේ අනික ෂේරම කපලා එයා ජය ගන්නවා දැන් මේකදී කියනවා නෑ කිසිම ෆයිට් එකක් දෙන්න යන්නේ නෑ. බලවත් වෙන්න පෙන්නන්න හදන්නේ නෑ. එහෙම එහෙම දඟලන ලෝකේ ඒගොල්ලන්ට නටන්න දෙන්න ප්‍රශ්නයක් නෑ. මම පැහැදිලිවම කියනවා නටන්න නැතුව ඉන්න ප්‍රතිපදාවක් තියෙනවා. ප්‍රතික්‍රියා නොකරන ප්‍රතිපදාවක් තියෙනවා. මම එහෙම වාදයක් කරනවා කියලා. වෙච්ච කවුරු හරි හම්බුණා, අත්දැක්කා මොනවා වුණත් හුලඟක මතකයක් නැති කිසිම සංඥාවක් ලැබ නොගන්නා දෙයක් තමයි වාදෙත් කියන්නේ. ඒක නිසා අපි දැන් මේ ලෝකේ කිව්වොත් දැන් අද මේ ইনফরমේෂන් ටෙක්නොලොජි කිව්වම ওই සංඥා ගොඩක් එකතු කරන එක තමයි ඉතින් ලොකුම ජයග්‍රහණය අපි කියන්නේ. අපතනම වෙන දේවල්, අතීතේ වෙන දේවල්, අතන වෙන දේවල් වර්තමත් අතකල ප්‍රමණින් ගන්න පුළුවන් නම් අපි හිතන යා තාක්ෂණික ලෝකේ නැත්නම් මේ තොරතුරු පාක්ෂණේ ලෝකෙක එයාට බොහොම ඉක්මනට සුපර් කන්ඩක්ටිවිටි තියෙනවා අතෙන් ගන්න පුළුවන් ලොකු තොරතුරු ප්‍රමාණයකට සම්බන්ධ වෙනවා. ඒක නිසා ඒ සංඥා එකතු කිරීම තමයි අවුරුදු 6න් පටන් ගන්නවා. ඊට පස්සේ කවදාක අපේ hard disk එක පුදුමාකාර විදිහේ තොරතුරු ප්‍රෝගයක් තියෙනවා. ඒක ඇතුළට දැම්ම වැඩ ගන්නවද කියලා දන්නේ නැහැ. කෑදරකම කොච්චරද දන්නේ නැහැ. ඇතුළට දා ගන්නවා. මෙන්න මේ සංඥා ටික තමයි අන්තිමට වමාර ගන්න බැරුව. ග්‍රහපුතිය කරන සංඥා වෙන්න උදේ නැගිටිනවා. ඉඳා ගන්නකොට තීන සංඥාව දිනේ. මරණකොට තීන සංඥාට ඊගාව ආත්මයට යනවා. ඉතින් අපේ ආශාවෙන් එකතු කරපු සංඥා නිකන් එන්නේ නැහැ. ඌ අන්දනවා. අපි අන්දින්න හැදුවොත් ඒකෙන් අන්දනවා. ඒක නිසා කවදා හරි අපේ හිතමු මේ බුදු දහම් වාසී ලෝකේ පහළ වෙලා තියෙන එකතු කිරීම වැඩි කිරීම ගන්නට නෙවෙයි අඩු කිරීම සහ බෙදීම ගන්නට කියලා ගණන් කරනකොට ඔය කොච්චර මැතමැටික්ස් එහා එහෙම නැත්නම් ඔය ඇප්ලයිඩ් මැත් බියෝමැත් කොච්චර හතර විතරනේ දීන්නේ. ඔය නතර වුණාට තියෙනවා කියතෝ කොට මම ගණන් වලට හරි දුරවලයි. ඉතින් මම පහේ පහේ අවුරුදු පහේ විතර ඉස්කෝලේ ගිහලා දැම්මා. ඒ කාලේ ඉස්කෝලේ ගිහකට ලොකු සර් ඇවිල්ලා අපට අපතේ බයි. අපි ඉස්කෝලේ වන්දෝ. ඉතින් මම ලොකු සර් ඇවිදිනවා ගමේ. ළමයි යවන්න ඕනේ ඉස්කෝලේ ඉතින් ඒකට ඉඳලා ඒක මාව ගිහිල්ලා දැම්මා. දීර්ඝනාදී ලොකු අපච්චවිල හුවා පොඩි පුතා මොනවද ඉගෙන ගන්නද කියලා. මොකද මේ ගණන් කියලා જાතිය උගන්වනවා මිලෝ හතරක් මට තේරෙන්නේ නැහැ. බය වෙන්න එපා කිව්වා. මටත් තේරෙන්නේ නැහැ. හතරයි තියෙන එක වැඩිදිම වැඩිකම අඩුකම බෙදීම ඔච්චරයි ඔය කොච්චර ලොකු මං කොහොමද දීර්ඝ බෙදීම කියලා එකක් තියෙනවා. නෑ ඒකෙත් තියෙනවා හතරම තමයි. ඒක වර්ගමූලයේ හොයනවා කියලා තව එකක් තියෙනවා. ඒකෙත් තියෙන අර හතරම තමයි කියලා. දැන් ඒකෙදී අම්මලා තාත්තලායි ගුරුවරුයි ධෛර්යයයි එකතු වීමයි වැඩි කිරීමයි විතරනේ උගන්වන්නේ දරුවන්ට. අඩු කිරීම බෙදි කිරි බෙදීම උගන්වන්නේ නැහැ. කාටද උගන්වන්නේ දීලා දාපන්. ඔය තියෙන වස්තුවගේ අඩු කරපන් කියන. ඉතින් අරුවට අර භාගයක් උගන්වන වාසිය තියෙන ගණන් සවුත්තුයි. පාඩුවේ. බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ ආනන්ද සිටුවරයා ඒ තමන්ගේ මූලධන කියන එකම පුතාට. ළඟ කෙනගේ ඉස්සරහා එකතු කරලා තියාගෙන ආහාරව මේ කුම්මේ මනසෙක ලෝබයි. යා කියනවා දෙනගේ ඉස්සරහා බොහෝම ප්‍රඥාවන්ත විදියට ඔබ බලපම් පුතේ බීමැත මොකද කරන්නේ කියලා. පාන්දරම අමුදෙ ගත්තා අමුදෙ ගහගත්තම රෑ වෙනකන් හම්බ කර කර එකතු කරන එක නේ කරන්නේ. ඔබට පේනවාද එක් වර්ගාවකට දේ නැති කර. පේන්නේ නැති තරම්. අන්තිමට බලපං 17 බැන්දාට පස්සේ කලයක පුරවන්න බැතන මේ වෙන එකතු කරනවා. ඔබ බලපන් වේය වැඩ කරන හැටි. ඕවර් ටයිම් ක්ලේම් කරනවාද? වෙසක් දවසේ පොසොන් දවසේ කියලා, නත්තල් දවසේ කියලා මොකක්වත්ම නැහැ. දිගටම වැඩ. එකවරකට ගෙනියන්න බලන්න උගේ ඔළුව තරම් පුංචි පස්කොලක්. බලපන් උඹ හදුවට පස්සේ අතිකුඩ කරන්න පුළුවන්ද කියලා. ඒ නිසා අපි එකක් කරගන්නේ එකතු කිරීමයි වැඩි කිරීමයි විතරක් එකතු කරගන්න යුතු කරපන්. ඊට පස්සේ බලවන්නේ අඳුන් මිනිස්සු ගන්න ඇහි. ඒකට ගන්න ඉතාම අමාරු ඔය කුංකුමාංජන සුදු හඳු ඒ ගන්න ඒක කුරුළු පිටහත්ෙන් අරගෙන තමයි ඇස් බැමේ ගන්න. ඒත් බලපං ගන්න ගන්න උක ඉවර වෙනවා. අංජන පාවිච්චි කරලා ඒකත් ඉවර වෙනවා. ඒ නිසා අඩු කිසිම කරගන්න එපා. පුළුවන් තරම් වේයක් වගේ. මේ මැස්සෙක් වගේ ඉක්තු කරපන්. ඉතින් දරුවට හොඳට ඒක තේරෙනවා. මොකද තාත්තගේ වැඩේම ඉස්කෝලේ යවන්න ඉස්කෝලේ ගියොත් හතරම උගන්වනවා. දැන් උගන්වන්න ඕනේ එකතු කිරීම වැඩි කිරීම විතරයි. අඩු කිරීම පිටීම ගත්තොත් එන්නේ. ඔබ දිවෙනවනේ. ඉතින් මේ ඉඳලා ඉඳලා අන්තිමට ඒ ආනන්ද සිටුවරයා චාල් ගානේ කුත් එකතු කරලා පුතාට කියලා දෙන්නත් ඉස්සලා ඔන්න හක් කාලේ මැරලා යනවා. මැරලා ගිහලා උපදින්නේ තාමත් දීන නීච රොඩි කුලයක ඉපදිලා. අර අර තමන් හදපු ඒ ආනන්ද සිටුමාලිකාව තියෙන වීදියේම හිඟකරන. එක දවසක බුදුචානන්ද මේ පැත්තෙන් හිඟාගෙන යනවා. පිටු සිඟාරනවා. අර පැත්තෙන් අර හිඟන දරුවා පිටු සිඟාගෙන හිඟාගෙන යනවා. දෙන්න එකතු වෙන්නේ ආනන්ද සිටුමැදුර ගාන. ඉතින් කාවල් වල ඉන්න උනකාරය ඉන්න මනසර වෙන උදේ පාන්දරම එකෙක් කෙනා කාව පෙරේතෙක් වගේ හිඟාගෙන පොඩි දරුවෙක් එතකොට ආයිගාවේ දැන් ඉන්නේ මූලධන පිටුවල. එයා එනවා කාමර කාමර පරීක්ෂා කරන. ඒතකොට ඉංගානනේ දරුවා දැක්කොත් තමන්ගේ ස්වාමියා ගහන්නේ දා මොන කාර්යය ගහනවා ළමයාට එතන කාමරට වැටෙයි. ඒතකොට බුදුසසුනාගේ මේ පින්න පාත යනවා. පිටිපස්සට ළඟට අහඳුරන්න කවදාකවත් නැතුව බුදුසසුනේ හැරිලා බලන. ඉතහාට අරන් දාන කෝකිලාන ස්වාමීන් වහන්සේ කවදාකවත් නැතුව මේ ඉන්නේ විලෝපනයක්. ඒ හැල්ල බැලුවේ කියලා. පිටපත යනවා කතා කරන්නේ නැහැ ඊට පස්සේ අර දරුවා වෙයි ඉතින් ආනන්ද සාමණේරගේ විචාර කීකට කරුණ වෙట్లా ඉන්න දරුවා අඬනවා ඉන්න මේ බඩගින්න විචාර කරන විහාරම අර සද්දන්ට මේ මොඩකාරකෙයිද ගහලා වැටලා ඉතින් මෙයා කොට ගන්න කොට ගත්තා පිටේ මිනිස් බැස් වෙලා පින්නපාත බෙදන්න ආපු මිනිස්සු දැන් බුදුහාමුදුරු වෙනදා නොකරපු විලෝපනයක් කරපු නිසා රැස් වෙනාට පස්සේ බුදුහාමුදුරු කියනවා දැනට ඉන්න සිටුවරට මේ මේ එනාගේ පුතා නැත්නම් ආනන්ද සිටුවරට මේ මුලදැන පිටුවක ස්වභාවයට එන්නේ කියලා. ඒ මිනිස්යාට කවදාකවත් දීලා උරුවකුත් නැහැ. බෙදලා උරුවකුත් නැහැ. බුදුහාමුදුරන්ට පින්න පාද පාතයක්වත් බෙදලත් නැහැ. ඒ නිසා මිනිස්සු දන්නේ බුදු කෙනෙක් ලෝකේ පාලනය කරනවා. එයා කවදාකවත් දාන දෙන්නේ නැහැ. ඒ තාත්තා උගන්ලා තිබුණේ එකතු කිරීම වැඩි කියලා විතරනේ. ඉතින් මෙයා බලන්නේ පොඩි වැඩ මිනිස්සු මට ඒක දාන කරන්න කොහොමද? මට දෙන්නක් මන්ද දෙන්නේ කියලා එන්න කරතේ නැහැ. බුදුරජාණන් බලන්නකොට යා ළඟට ආවම මේ දරුවා අතුරුනවාද කියලා. යාත්මේ තමන්ගේ තාත්තා තමයි මේ තමන්ගේ වැඩකාරයෙක් ගුටි කාලා කන්න වැටලා ඉන්නේ. අනිවාර්යයෙන්ම කරපෙන්න මේ මේ කොහොමවත් නැති අමතර දෙයකට මම පටලවන්න හදනවා. දන්නේ නැති මිනිස්සෙක් නේ. මට ඒවා අදාළ නැහැ අවශ්‍ය නැහැ කියලා. මම මේ කවුද කියලා පෙන්නුත් බාර ගන්න කැමතිද කියලා. අනුන්ට කියන කොහෙද යන කොල්ලෙකුට කවුද ගහලා මේ මා පටලව ගන්න හදන මොකටද කියලා. බුදුරජාණන් මේ මේ ආත්ම තාත්තයි කියලා පිළිගත්තොත් මොකද වෙන්නේ කියලා. තමන්ගම වැඩට ඉන්න මුරකාරගෙන් කුටි කාලා කාමරට වෙච්ච දරුවා අර මිනිස්සුන්ගේ මේක කවදාකවත් වෙන්නේ බැරි නේ. ඒක බුදුරජාණන් තාත්ත මැනකොට බුදුරි වෙන්නලද මැරුණේ කියලා. ඔන්න දෙතුරට පොඩ්ඩක් බඩරක් වෙනවා. මොකද ඒ රහස කවුරක්වත් දන්නේ නැහැ. රජුරු සිටි උපාට දරුවෝ දීලා ගියයි. තාත්තට හම්බෙන්නේ. ඊට පස්සේ පුතේ කියනවා මේ උඹේ තාත්තා මම මෙයා ලව්ව ඔබට වස්තු පෙන්නන්නම් දැන්. බාර ගන්නවා. දැන් ඒකකොට 50ට 50යි. බාරගත්තොත් 80 කියලා ගන්න. බාරගත්තේ නැත්නම් බුදු දානසට දොස් කියන්න බලන්න. එයා ඊට පස්සේ එග්‍රීමන්ට් එකට සයින් කරනවා. ඒකට බුදු දානසෙ ප්‍රාර්ථනාවක් කරනවා ඒ දරුවට. යටි ඥානේ පහළ වෙන්න. ඒකවල දරුවට මහත් එකක් කියලා කියන පුතේ මේ වගේ උදල කරන් වරි මට උඹට බැන්න වෙලාවේ මට වස්තු පෙන්වන්න බැරන මෙන්න මෙතන හරපා. එතන විහිදාහක විසි කෙලක් ගන්න. හතර පොලේ පෙන්වුවාට පස්සේ ධනය ගත්තට පස්සේ දැන් සිටුපරයට දැන් දැන් ඉන්න සිටුපරයට මූලධන සිටුපරයට හිතා ගන්න බෑ පිච්ච සිටින මුදුන කියන පොඩක් එන්නේ කියන. ඇවිල්ලා කතා කරලා කියනවා දැන් මේ මිනිස්සයා මේ මේ දැන් ඔය ඉගන්නේ පටන් ඉන්න පොඩි දරුවා ඔබ හම්බ කරන වෙලාවෙ මේකදී ධනක පිනට දුන්නේ ඔබට ඉගැන්වීම මොකද්ද ඒක තුකීම වැඩි කිරීම විතරයි බලපන් මැරෙන වෙලාවේදී මේ තියෙන වස්තුව දරුවට පෙන්නලා මැරෙන තරම්වත් වෙලාවක් නැහැ නමුත් එයා ඔබ ඉන්නවයි කියලා වස්තුව තියෙනවයි කියලා පුදුමාකාර සතුටින් ජීවත් වෙනවා නැත්නම් මැරෙන වෙලාවේදී ඔබට පෙන්නලවත් මැරෙන්න බැරි වුණා ඒක නිසා ඒ මිනිස්සයා වගේ ඔබත් මේ වස්තුව නිසා ධනක් පිනක් නොකර අඩු කිරීම බෙදීම කරගන්න නැතුව හිටියොත් ඉතින් කාට කාටත් මේක තමයි වෙන්නේ කියලා පුතානක්ති ධර්මනක්ති इति බාලෝ විහඤ්ඤසි අත්තහයි අත්තනෝ නක්ති සෝ පුත්තා ගතෝදන මට දරුවෝ ඉන්නවයි කියලා පුදුමාකාර දුක් කරදර ගන්නවා අම්මයි තාත්තයි මට වස්තුව තියෙනවයි කියලා පුදුමාකාර දුක් කරදර ගන්නවා විහඤ්ඤති කියන පදේ පාවිච්චි කරනවා දරුවෝ මේ කරදර ගන්නවා ඒක ප්‍රශ්නේ අනවශ්‍ය දුක් කරදර වස්තු වෙනින් කරදර ගන්න ඕනේ. අනවශ්‍ය විදිහින් කරදර ගැනීම කියනවා විහංජනය කියලා. වෙහෙස ආත්ම සමතේ කරනවා. අත්තයි අත්නෝ මත්ති උඹේ වස්තුව තියා බේ දරුවෝ උඹටවත් උඹ නැති කරලා නැති කල මොන ධානයක මොන වස්තුවද අපි හිතුවේ මේ බණ ඇහුවාට පස්සේ කාට හරි හිතුනොත් මේකට කිරීම වැඩි කිරීම වෙනකොට අඩු කිරීම බෙදීමයි දැනගන්න ඕනේ කියලා. අපි ධානයක් දෙන්න ඕනේ කාට. නැත්නම් කාර්යයක හදා බෙදා ගන්න ඕන කියලා දැනගෙන එයාට තමසතු වස්තුව දීලානා කියන එක තමයි ආරම්භ සේදී අපි පටන් කරගන්නේ තමන් සතු දේ දීලා දාන එක. නමුත් තමන් සතු සියල්ලම දීලා දානවා කියන එක කාටවත් කරන්නේ නැහැ. බෙල්ගතාවකාලිකව කරන්නේ. දැන් අපි මෙතෙන් ආවට පස්සේ අපි ඒතාවකාලිකව දීලා දාලා තමයි තියෙන්නේ. ඒ නිසා අපිට සතුටු වෙන්න පුළුවන් නම් අපි මේ වගේ තැනකට පැමිණෙනවයි කියලා කියන්නේ අපේ ප්‍රියමනාප වස්තු, අපේ වස්තු භෝග අපි සියල්ල තෙල්ලංගයකට යන වෙලාවක වගේ తాවකාලිකව දීලා වෙදිනවයි කියලා ඒක අපිට පුළුවන් අපේ වස්තු අපි එකතු කරපු දේවල් తాවකාලිකව දෙන්න. නමුත් මේ වස්තු දීලා දාන එකට වඩා තාම අමාරු කියලා සර්වඥාන්සේ කියනවා ඒ කාම ගුණ දීලා දානකොටදී කාම සංඥාව දීලා දානවා. දැන් අපි ඇවිල්ලා මේ මූලික උපදේශ අරගෙන වාඩි වෙලා භාවනා කරනකොට අපි කියන හැම නීවරණයක්ම කාම සංඥාවක්. අපි මේ දෙකම එකතු කරපු දේවල් වල හේව නැහැ. ඒ නිසා වස්තුව දුන්නට වස්තුන් අපි తాවකාලිකව ඈත් වුණාට අපි හිතුවට දුන්නා කියලා. ඒ වගේ සංඥාව අපිට කරදර කරන්න හැටි අපට පේනවා. ඉඳගත්ත ගමන් ගෙදරදී හිටියටත් වඩා නානා විදාකාරයක කාම සංඥාව කරදර කරනවා. ඉතින් යාට පේන්න පටන් ගන්නවා මම මෙච්චර අමාරුවෙන් වෙලාවක් අරගෙන ඇවිල්ලා මෙච්චර වස්තු භෝග දාලා ඇවිල්ලා తాවකාලිකව හරි. දැන් මේ භාවනා කරාට පස්සේ මේ කාම සංඥා කරදර කරන්නේ මට විතරයි කියන එක තමයි අපි හිතන්නේ. ඕනම කෙනෙක් කියනවා මම මෙතෙන් ආවට පස්සේ මෙච්චර වාරේ කිල්ල අරගෙන සුදු ඇඳගෙන බාපණයක් දාගෙන සීකුලියක් අතේ ඉඳගෙන භාවනා කරනකොට මම දැන් මේ කාමයේ අතහරපු නිසා කාම සංඥාව කාමයට ඉතාමත්ම සීය විදගෙන, හම විදගෙන, මස් විදගෙන, නහර විදගෙන, ඇට විදගෙන, ඇට මිතුළු ලක්ෂණය. ඒක වස්තුවෙන් අයිනකට වැඩිය අමාරු ප්‍රදේ තමයි සංඥාවෙන් අයින. නැත්නම් කාම වස්තුවෙන් අයිනකට වඩා. ඒක බුදුන් සතා කරන කාම ගුණ කියලා. විවිධාකාර බලන්න තියෙන රූප. විවිධාකාර අපි ආස කරන gedara තියෙන ශබ්ද. විවිධ කාර්ගන්ධ, රස, පහස සහ ඉතේ තියෙන ලස්සන ලස්සන අදහස්. ඒව නම් ඉතින් කාම ගුණයන්ට වැටෙන්නේ අර ඇහැ කන දිව නාසය ගැලපෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටික තමයි කියන කාම ගුණ කියලා. ඒක තමයි අපිට කවදාකවත් අපි අම්මලා දාසලා උගන්වන්නේ නැහැ. අපි කොහොමද හිතමු අපි මොකක් හරි ඥානයකට බුදුහාමුදුරු කියපු එකක් අහලා හෝ නැත්නම් මූලධර්ම දීතුරයි කතාව අහලා හෝ දුන්නයි කියලා తాවකාලිකව හරි දුන්නට පස්සේ මේ කාම සංඥාව කරදර කරන්න හැදී කාටවත් අතිතින මේ හම්බ කරපු ටික විතරමයි මට නිවර්ණ වෙන්නේ. මම මෙතෙක් කල ආශාවෙන් හම්බ කරපු දේ එවනඳ තමයි මට වාසි වුණාට පස්සේ කරන්නේ. මම හම්බ කරපු නැති දෙයක් කවදාකවත් මට කරන්නේ නැහැ. ඒක නිසා හම්බ කරන වෙලාවේ දන්නවනේ මේ හම්බ කරන හැම දෙයක්ම මකන්න බැරි කැලලක් හිතේ ඇති කරනවා කියලා. න්‍යායයට අනුකම්පාවෙන් හම්බ කරන දේ පිළිබඳව පොත්තබා ගැනීම. කනකොට රාත්තල් ගන්න දැනගෙන කයි මඩ. දැන් මේව නෙවෙයි අනිවාර්ය ලෝකෙ දෙයක් ඇතිය. ඊටවත් වැඩි අද පුළුවන් තරම් එකතු කරනවා. කවදා හෝ ඒ එකතු කරපු දෙයෙන් වෙන් වෙන්න වෙන අනිවාර්යෙන් මෙතන ළඟකට වෙන වෙන්නේ අයින්සයික උත්සාහ කරන්න ගිය කෙනාට කාමයාට වැඩි කාම සංඥාව කරදර කරන බව දැනගන්න කිසිම කෙනෙක් නැහැ. ඉතින් යම් කිසි කෙනෙක් ඇවිල්ලා මේ වගේ නැත්නම් ඇවිල්ලා සතිය පිටවන්න, පාන පාන සතිය පිටවන්න, මේ මේ මැකිලිමේ සතිය පිටවන්න, ඉඳගෙන ඉන්නේ සතිය පිටවන්න ගිය ගමන් ඇති වෙන මේ වෙහෙස නොසිතු නොවිරු ආකාර දෙතරදී නැති වෙච්ච විදිහට මේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ ආනපාන හිත හිටින්නේ නැහැ පිළිමැක මේ හිත හිටින්නේ නැහැ ඉරියව්ව හිත හිටින්නේ නැහැ අර කාම සංඥාවල් කිසිම බාධාකින් තොරව ඇවිල්ලා පත්තු කරව පහනකට වදින හුලංකල්ල වගේ පහන කෙලින්පත් වෙන්න දෙන්නෙම නැහැ එහාට ගන්නවා එහාට ගන්නවා එහාට ගන්නවා එහාට ගන්නවා පිටිනක් මත පාතු කරපු පහනක් වගේ. ඉතින් යාට හිතෙනවා මේ භාවනා නොකර හිටියනම් අපි ඉදින්දා ජීවිතයේ ඔය රණ්ඩු සමර වෙලා වැඩ කරන්නේ අපිට ඔහොම කරදරයක් නැහැ. භාවනාවට ආපු ගමන් හරියට මාවක්ව භාවනා කරන වෙනකොට පුදුමාකාර වේසක් එන්න පටන් ගන්නවා. මේ කාම සංඥාවන්ගේ තියෙන බාධා. ඒක කවදාකවත් යෝගාවචරය දන්න කෙනෙකුට නෙවෙයි. දැනගන්න කැමතිත් නැහැ, අහලත් නැහැ. ඒ නිසා කවදා හෝ කාමෙන් පොඩ්ඩකටවත් වෙන් නොවිච්ච කෙනාට කාම සංඥාව කියන්නේ මොකද්ද? ඒකෙන් ඇති වෙන කරදරේ කියන එක දන්නේ නැහැ. ඉතින් ඒක කාමේ ඉන්න කට්ටිය කියනවා උඹලා ඔක ඔය කන්නේ පරිප්පුව පඬිතු වෙලා භාවනා කරන නේදනේ අපි වගේ හිටපල්ල කරාට කලබු දීලා කිද? ඉවරනේ ප්‍රශ්නේ නැහැ. මේ භාවනා කරන මනුස්සයාට අර මිනිසුන්ට උත්තර දෙන්නත් ඕනේ මේ සතම ලැබලා දිල්ල අරගෙන භාවනා කරනකොට ඒකත් කියලා වෙලා දැන් දෙලොම නැහැ. අයියෝ පව් කියලා හිතනවා සෝරි හිතනවා භාවනා කට්ටිය කියලා බලනකොට ඒ මොකද මේ අඳුර පාගද එන්නේ ගෙදරින් එනකොට ඕම් බල බල දින්නකට කියාගෙන නම් ඉතින් ඇවිල්ලා බැලුවට පස්සේ ඉඳගෙන ඉන්න බෑ මම කුඹුරු වැඩ කරත් මිනිස්සෙක් උදැල්ලා කරන කුඹුරු කරනකොට වැඩි අමාරු පැයක් වාරිලා ඉන්නේ ඔය සීනේ කැඩිටින් වලට ගියාම කැම්ප් එකට ගිහිල්ලා තියෙනවා මම ගිහිල්ලා තියෙනවා දවස් 14 ඉඳලා තියෙනවා ඒක විනාඩි 15ක් මාච් පාස් කරනවා විනාඩි 5ක් ප්‍රෙස් කරනවා. ආයෙ විනාඩි 15ක් මාච් පාස් කරනවා ආයෙ විනාඩි 5ක් ප්‍රෙස් කරනවා. එහෙම කෙරුවොත් දවස් තුනේ යනකොට පුතුම ඇඟේ අමාරුවක් වෙනවා. මේකේ ඇත්ත මිදුළු ශෛලයක් ශෛලයක් පාතන දෙනවා. ඊට වැඩි පොඩ්ඩක් අමාරුයි නිකන් භාවනා කරනවා. ඉතින් ඉඳගෙන ඉනොත් ඉතින් ඕක දීලා කියා ගැදෙදර කෙනෙකුට උඹ දන්නේ මචං භාවනා කරනට ඉන්නවා කියම රෝක දැන් කිව්වොත් ඒක උඹට ඇවිල්ලා දෙවි කිව්තු හොඳේ ඒක මේක ඉතරලා හිටපන්කෝ කාටද පුළුවන් අනිත් කියලා දැන් ඔය ඔය කට්ටිය ගන්න භාවනා කරන 99ක් උතන හැලෙනවා කිසි කෙනෙකුට බෑ මේ භාවනාවේ ඉදිරියට යනකොට භාවනා අරමුණ නිසා සතිය නිසා වෙහෙසක් වෙන බව එහෙම නැත්නම් අසහනකාරී තත්ත්වයක්. දුරුස්නා ගති ගණක් ඉන්න පටන් ගන්නවා කොයි තූතු කුඩින් එනවද දන්නේ නැහැ. මම හිතනවා ගේට්ටුවෙන් බැලලා ඉන්නේ. මගුලක් දැහෙටත් නැගිටලා මේ දඩබදීමනේ කරන්නේ හෙට නැගිටලා ඉතින් උදේ ඉඳලා හැන්දලා සක්මන් කරපන් ඉඳ ගනින් වැට ගන්නත් බෑ මේ මේ තත්ත්වෙ පනින්න පුළුවන් මිනිස්සයා කාමයේ කියන එක අපි හිතුවට අමාරුයි කියලා ඇත්ත හම්බ කෙරෙන්නේ අතහරින්න ගිය දවසේ කාමයට වැඩි කාම සංඥාව කරදර කරන බව දැනගත්තට පස්සේ මේ මනුස්සයාට තේරෙන පටන් ගන්න අපි මොනවද හම්බ කරන්නේ කියලා. හම්බ කරන සියල්ලම අයත හිටිනවා. ඒකයි සෝපකට හම්බ කරපු දෙයක් තිබුණේ ධර්මයේ තේරුම් ගන්න ලීසි. පටාචාරාවක වෙද්දක් නැහැ. ධර්මයේ තේරුම් ගන්න ලීසි. එළුවෙන්නේ හිටියේ හොඳ ලස්සන ඇඳුමක් අඳගෙන සූසට බන්නේ කරතිලා ඉගෙන බඩදාරට ඔක අමාරු කරා. දැන් යන්න දෙන්නේ නැහැ. අතරපත් කියන කතා ඇහිලා. ඉතින් යනවා ඒ සුපබුදු කුට්ටිය දෙන්නකොට මේ මිනිහට ඇඟ පුරාම කුෂ්ඨ. දිනක හිතේ විශාල ගණනක්. බලන්න එකෙකුට ඔක්කත් එන සුපබුදු කුට්ටියට තේරුණා. අහුව අතරපොම තියෙන ජොලිය දැන් ඇතිදී හොරියදිලා. උදිය ගන්නත් නැතුව ඉන්නේ. යාටා ඉල්ල දෙයක් නැහැ නේ. උපබුද කොට තියෙන ප්‍රශ්නේ කාම මිත්‍යාචාරය කරන්න බෑ. ලස්සන වෙලා අඟපසක ඔක්කොම තිබ්බට ප්‍රබන් විදියක් කවුරු වෙයිලා ආයෙලා ගන්නවා. උන්ට කාම මිත්‍යාචාරයක් නෑ. බොරු කේල මේ සැතන මොකක්වත්ම නෑ. බුදුහාමරෝ කියනකොට ගෙලින්ම ප්ලග් වෙනවා. අපිට බැරි අපිලා මොනවදෝ තව තියෙනවා. දීලා ඇවිල්ලා තියෙනවා. දීලා ඇවයි කියලා හිතාගෙන ඉන්නවා. මේ කාම සංඥාව කරදර කරන හැටි දැක්කට පස්සේ තේරෙනවා මේ කළ හොඳ පස්සේ නිලව ඕ අතාරින්න බෑ ඊට පස්සේ දැන් මේක ඇත්තටම කියනවා නම් මේ කාමයේ අතහැරපු කෙනාට එන මේ කාම සංඥා ප්‍රශ්නය මේක දුෂ්මාගතියක් විදිහට තමයි ඉන්නේ මේක ඉන්නේ Taman Taman කරදර Taman ඉල්ලලා ගත්ත මේ භාවනා වැඩ පිළිවෙලක් නෙවෙයි සයිකන මේක මගේ කරදර Taman පිළිවෙන්න දෝෂාරෝපණය මේ ඇවිල්ලා භාවනා කරන්න බැරි මේ ළඟින් කට්ටිය කහිනවා. අන්නේ හොන්තුයි දැන් මිසින් ඩාර්ක් කට්ටිය කුරුල්ලෝ කෑවා. අන්න ඊට පස්සේ ඒ මිනිස්සුන්ට බයි. ඉතින් මේ සංවිධානක පක්ෂයට කිසිම තේරුමක් නැහැ මේ මිනිස්සුන්ට. බැද්ද මේක හරියටම කයින් නැති විදිහට මේක හදන්නේ. ඔන්න ලෝකෙට ඔය හතර මේ භාවනා කිරීම නිසා එන එකක් මතක ගෙදර ආයෙත් එන්නේ නැහැ. මේ සංඥාව කරදර කරනකොට අපිට වෙන දේ. අපි නොසිතූ නොවිරෝධයක් වෙන්නේ. මම මේ කියන්න හදන්නේ මේක මගේ ප්‍රශ්නයි මේක බුදුහාමුදුරන්ගේ ප්‍රශ්නයි. මොකද බුදුහාමුදුර කියපු නිසා මෙතෙන්ට ආවේ. ඒකත් බුදුචානන්සේ පෙස්සපත්‍ර ඉදිරිපත් කරන්න ඕනේ. ස්වාමීන් වහන්සේ නෝ ගෙදර ඉන්නදී දවසේ යනවා තේරෙන්නේ. දැන් මෙතන ඉතින් විනාඩි 5 යන්න බුදු අම්මේ තප්පර ගන්නත් දැන් මේ මීට වාර. ඒ කියන්නේ සාමාන්‍ය කාලේ ගමන් කිරීම නතර වෙනවා. අන්තිම විනාඩි 5 පොඩ්ඩක් බලන්න ඕනේ. භාවනා කරනකොට විනාඩි 55 ගිහිල්ලා ඇස් දෙක දිහා බල බල භාවනා කරනකොට මොන විදිහවත් යන්නේ නැහැ. ඉදිරියෙන් දැද්දි වැඩක් කරගන්න වෙලාවක්. මේ වෙලාව බලනකොට ගිහිල්ලා. ඒක ඕන කෙනෙක් දන්න දෙයක්. ඕක බුදුජානක අපිට කියන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේ ගෝලයෙන් ඉන්න කාමයේ අතහැරියට පස්සේ ඔබ වහන්සේගේ විදිහට සීලෙ පිළිගියට පස්සේ වහන්සේගේ වගේ මේ සූත්‍රපනේ අහලා භාවනා කරනකොට මේ මට පුදුමාකාර වේසක් එනවා කියලා කිසි කෙනෙක් ඔක කියන්නේ නැහැ. ඔක්කොම හිතනවා ඒක මගේ ආත්මයට ලැජ්ජාවක්. මේක මට විතරක් වෙන්නවත් කියලා හිතා. කාට හරි කවදා හරි කියන්න පුළුවන් මේ දවස්ක භාවනා කරන්න ගියාම මට පුදුම අසහනකාරී තත්ත්වයක්. මට පුදුම නුරුස්නාගතයක් එනවා කියලා එයා ලෑස්ති සම්පූර්ණ ඊට පස්සේ මම වෙනකට වැඩිය මම කරන ස්වං විවේචනය. කකුල එල්ලුවත් මට තරහා යනවා. ඊටින් ඉඳි කකුල නෙවෙයි උච්චර උඩ පැන්න ප්‍රශ්නේ නෙමෙයි. දැන් මේ අතෝල්ලන් හිතුනොත් එහෙම කිරිමෙල් නඩුවක්. අපේ හින්දු සතිය කැඩෙයිද, ස්වාමීන් වහන්සේ බණීද, සීල් කැඩෙයිද, gedare ඉඳදී ඔය ඕන හැම අන්තුවක් ඕල් ඕල්ලා හිනවා කිසි ප්‍රශ්නයක්. ඒ සක්මන් කරනකොට ඔලුව උසලා බැලුවොත් අපේ. වඩ පිට හැරුණොත් අපේ. මේ හැම දෙයකම ස්වයං වේදනේ යේසුස් වහන්සේ කුරුතෙත් දැන ගැහුවා වගේ නිර වෙනවා. ඒ වගේම පොඩි ශබ්දයකට නොරසන ගැතිය නැහැටි බලන ගෙදරික කම්මලේ බල්ලට එන ගැවුවට ගානක් නෑ වගේ කොච්චර හත්තාවක් දන්නෙත් නෑනේ මේ ගෑවත් ඔන්න තද වෙනවා ජානුන්ගේ වැඩි හොයන එකේ පොද්දල් වෙච්ච තුවාලයක් වගේ ඒ මේ කිසිම දෙයක් මගේ භාවනාවට yaadෙන්නේ නැහැ. හැම එකම රූල් එකක් පරිලාභ වෙට තියෙන කියලා මේක කෙලින්ම බුදුහන් ගන්න කියන්න පුළුවන් නම් සෝවාන් වෙලා තියෙනවා. භාවනා කරනකොට Tamanට ඇති වෙන දේ චෝතනා ස්වරූපෙන් තොරව අත්දකින්න පුළුවන් නම් මේක පුදුජානනාංශයේ ප්‍රශ්නය මොකද පුදුජානනාංශයේ පිළිගන්නේ. කාමයේ ගෙන්ුනේ මේ නිසා ඇති ප්‍රශ්නයක් නේ. ආනික දුන්නු පුදුජානනාංශය සඳහන් කරනවා මේ කාමයෙන් අයින් වෙලා කාම සංඥාවෙන් කරදර වෙන යෝගාවචරයට එක උත්තරයයි තියෙන්නේ රූපයකට හිත දාන්න. රූප කර්මස්ථානයේ දාලා එහිම හිත යොදවලයි. යම්තා රූපයක හිත තියෙන තාක්කල් ඒ යෝගාවචරයට රූපය ප්‍රිය නෑ. රූපේ සිත් කරනා කියන්නේ මේ ආනපානෙ හොකින්දී නැතිවම වම දකුණ සිත් කරන සුළු එකක් නෙවෙයි. නමුත් ඒ අරමුණේ හිත තියෙන තාක්කල් මේසා විශාල කාමේසා මේ සා විශාල කාම සංඥාවෙන් එකයි වුණායි කියලා සහතික බුදුහාමුදුරුවෝ. යම් වෙලාවක ආස්වාසයකට ආස්වාසයකට බව දන්නවනම් ඒක ඒක වශයෙන් ප්‍රිය නැහැ. නමුත් ඒකෙන් කියන්නේ මගේ හිත අතීතය අනාගතේ නෑ කාමේ නෑ ඒ තරක් නෙවෙයි නීවරණ කියන කාම සංඥාවෙත් නෑ. නිසා යෝගාවචරය හරියට තේරුම් ගත්තොත් මේ බුදුචානන් වහන්සේ දෙන මේ රූප කර්මස්ථාන නැත්නම් මේ කය නැත්නම් මේ ආනපානි ඒක මේ කාමයේ සහ කාම සංඥාවේ තියෙන භයංකර ගතිය එළවෙලව පහර දෙන ගතිය අරියාදුවට දෙන්න තියෙන බොහොම ඍජු gadol උත්තරයක් ඒ නිසා අපිට කරන්න තියෙන්නේ ඉඳගෙන ඉන්න බෑ කොච්චර චිත්තක්ෂණ ගන්නක් අරමුණේ හිත පවත්වන රූප කර්මස්ථානයේ හිත පවත්වන කියලා බැලුවොත් ඒක තන්නේ කරන මගේ ශ්‍රද්ධාවත් තියෙන දෙයක් මට ශ්‍රද්ධාව තියෙනවා. අපිට තියෙන නැවත නැවත ආශ්‍රත් ප්‍රසවාසය ඒක තියෙනවා. කොච්චර හිත පිට කියන්නේ. නැවත ගෙනත් බීමේ හැකියාව අපින් දුරු කර කතාවක් දැනෙන්නේ. වින්සම යෝගාවචරය කමඨාන සුද්ධ කරගත්තා. මේ ප්‍රශ්නේ කියනවා. ඒකට බුදුහාර කමඨාන දෙන්නේ. නැත්නම් අපි ප්‍රතිපදාව බල කමඨාන ගන්නවා. ඊට පස්සේ මේ ශබ්ද නැතිකරන්න, නීවරණ නැතිකරන්න නෙවෙයි යන්න හදන්නේ. ඒවත් තියෙනවා. ඒ තියෙන අල්ලපනල්ලේ පුළුවන් ආන්තර ආනපනින්න කියලා. නිකමට හිතන්න. ඒ යෝගාවචරයට දවස් දෙක තුනක් භාවනා කරන එක ආනාපාන විනාඩි 5ක් ඉන්න පුළුවන් උනායි කියලා. එතකොට යාට මනලා බලලා ණය විපස්සනා මේ කියත හැකි මේ විනාඩි 5 තුල ආනා අරමුණ ඉන්න තාකල් දිගටම කාම සංඥාව කාමේ නෑ මයි ළඟ. කාම ගුණේ නෑ කාම සංඥාව නෑ. දැන් මේක මම බෑ කිය කියා හරි. උපයාගත්ත දෙයක් නෙමෙයි. ඒක නිසා යෝගාචරයට ආමිෂ සුඛේ වෙනුවට මේ උපයා ගන්නා ලද රූප කර්මස්ථානයේදී රූප කර්මස්ථානේ වැඩි වෙලාවක් ඉන්නකොට නිරාමස සුඛයක් එන්න පටන් ගන්නවා. ඒක පිහිගේ නායක ලැබෙන්නේ නැහැ. ඒ කාමේ පොඩ්ඩකටත් අයින් කරපු කෙනාට ලැබෙන්නේ නැහැ. කාම සංඥා නිසා පරිදිච්ච කෙනාට ලැබෙන්නේ නැහැ. මොකද ඒකේ දෙකම මට මෙහෙම කියන්න හිතනවා ඒකට. මේ නීවරණ මයලඟ හිතේ තියෙනවා කියලා දැන ගැනීම අපි දියුණු බවට ලකුණක්. මොකද ජීවන් දොරවල් වලට අපි නීවරණ කතා කරන අපි කොහොමද ලීක් සාර්ථක කීයද? පරිප්පු කීයද? ඩොලර් එක කීයද කියන එක විතරනේ නීවරණ කතාවක් නෙවෙයි. නිවන කතාවක් නෙවෙයි. මෙහාට වශයෙන් විතරනේ. නිසා නීවරණ තේරෙනවා කියන්නේ කාමයේ අයින් වෙලා ඉන්නේ. නීවරණ යා සාදර වෙයි ඒක. නීවරණ පිටතාවයි කියලා කියන්නේ කාම ගුණ නෙවෙයි. නමුත් අපි නීවරණ එනකොටම ඒකට ද්වේෂ කරනවා. මේක ආයතන බුදුහාමරණ නිර්වචනය. බුදුහාමරණ කියනකොට දැන් හරිනේ දැන් කාම ගුණයයි ගුණා. දැන් නීවරණ දැන් ඕක නීවරණ ආපේක කාම ගුණයයි වෙලා කුණා. ඔබේ අම්මට අප්පච්චිට ඕක තිබුණේ නැහැ. ඔබේ ගුරුවරයාට තිබුණෙත් නැහැ. ඔබට තියෙන්නේ ඔක ලොකු දෙයක්. ඒ නිසා දැන් නීවරණ කියන 거 හොඳට සාතික් කරගන්න. නීවරණ වෙනුවට ආශ්වාස ගන්න. ආශ්වාස ගන්න. ඒකට හිතන්නේ නීවරණක් නැතුව ආශ්වාස ප්‍රශ්වාස විනාඩි පහක් තිබ්බේ කියලා. විනාඩි පහක් තිබ්බට පස්සේ ආර තේරෙනවා. කාමයන් සහ කාම සංඥාවල් බුද්ධ ආදී උපසංගාන්සේලාගේ සමතහන හරහා తాවකාලික විනාඩි 5කට 10කට කරන්න පුළුවන්. ඒකට මතු බුදු වෙන මෛත්‍රී බුදුහාමර ඕනෙත් නැහැ. ඒකට දාන ආදී කුසල කර්ම වලින් ඇති වැඩකුත් නැහැ. ඒකෙන් ප්‍රාර්ථනා කළ ගන්නත් බෑ. ඒක තමන්ම විහිින් යෙදෙන ප්‍රමාණයට ගන්න. ඉතින්ට ගත්තයි කියලා හිතමු අපි කටහිට උන් දෙකට පස්සේ අඩු ගන්න බෑම බෑ. ඒක විනාඩි 5ක් යනද අපි කියන ආස්වාද ප්‍රසාදරලි පහක් බලන්න පුළුවන් නම් යා ඒක මේ කාමේ තර කාමේ සංඥාව දුරු කිරීමේ ලක්ෂණයක් විදිහට අරගෙන මේක සමාදන් වුණයි කියලා හිතන්න. රූප කර්මස්ථානේ සමාදන් වෙනවා. මේ සමාදන් වෙනකොට බුදුරජාණන්සේ කියනවා ওই රූප කර්මස්ථානේ අපිට එක දිගට අවස්ථා පහක් දකින්න පුළුවන්. එතන විනාඩි පහක් දැන් බලපන් මේ රූප කර්මස්ථානේ පළවෙනි සැරේ දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ හතරවෙනි සැරේ පස්වෙනි සැරේ යනකොට එක විදියටමද තියෙන්නේ නැත්නම් වෙනස් වෙනවා. ඒක විනාඩි පහක් ආරපණ දිහා බැලුවොත් විනාඩි පහ පුරාවට ආනපාන වෙනස් වෙනවාද කියලා. අර යෝගාවචරය කාමේ සහ කාම සංඥාව දුරවන් කිරීමට අඩේට ගත්ත වහංගුවට ගත්ත මේ ආනාපාන දිහා බලන්නේ අනිවාර්යයෙන්ම නිත්‍ය සංඥා. මොකද මේකට අඩේට තියෙන මේ කාමයේ සාධාරණ සංඥා දුරු කරන්නේ. ඒ නිසා මේක හොඳට පුරු කරලා මේක හොඟට යෝගාවචකයට වශී කරලා උදැසන තියෙනවා. දැන් ඔබට පුළුවන් ද මේ අඩේට ගත්ත රූප කර්මස්ථානේ ආනාපාන එnde එnde එnde එnde වෙනස් වෙන සුළු බව නැත්නම් මේක අනිත්‍ය බලන්න කියලා පුදුමාකාර අමාරුයි මොකද යෝගාවචරයට මේක වෙන්නේ පුසින් වඩාගත්ත දරුවා වගේ මේ කාමයේ සහ කාම සංඥාව දුරුවන් කරන්න ආපු මේ ආනාපානය අල්ලන ඇල්ලිල්ල කාමයේ බදාගත්තා වගේම අල්ලන ඒක ආධ්‍යාත්මික ප්‍රශ්නයක් ඒක නිසා මේ යෝගාවචරයට මේක නැති කරන්න බෑ බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මේ රූපය නැවත නැවත එන විදිහට සකස් කර ගන්න. ආනපන නැවත නැවත බලන්න. යාදුන්න ගමන්. වශී කරගත්ත ගමන්. මේක සිද්ධි කරගත්ත ගමන් මේ රූපයගේ වෙනස් වීමක් තියෙනවා කියලා බලනවා කියන එක හරියටම තමන්ගේම දරුවා වන්නේලා කොටපු ඇලේ පොළ කුමාරියම කරනවා වගේ වැඩක්. තමන් වදාගත්ත දරුවා රාජානක වනේ දාලා කොටනවා. තමන්ගේම දරුවා ගහලා බෙල්ල කපලා මරනවා. පුළුවන් ද දරන්න. මේ තමයි උපයගත්ත මූල කර්මස්ථානය. වෙනස් වෙන සුළු බල බලන්න කියලා. ඒකට කවුරු හරි දක්ෂ වුණොත් ඇත්තටම වැඩමුළුවකින් අපි ඔය ටෙඩි දෙයක් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ අරමුණක් පුදුම්පත් වෙන්න ඔයාගේ දක්ෂකම ඇරෙන්න කියලා මේ පුදුම්පත් කරගත්ත අරමුණ කාලානුරූපව වෙනස් වෙන බව දකින්න පුළුවන් නම් මේ බුදුහාමුදුරගේ බුද්ධිය අමාරයි. වැඩමුළුවේ සාර්ථකත්වයත් අමාරයි. අපි නම් කවුරුහරි දැක්කයි කියලා. බුදුසසුන කියනවා දැන් ඔබට තේරෙයි. කාමයේ අයින් කරුවොත් පස්සේ කාම සංඥාව කරදර කරනවා වගේ. මේ රූපේ අයින් වෙනකොට රූප සංඥාව කියන එකක් කරදර කරනවා. ඒක තමයි අමාරුම. ඒකට තමයි මේ තට්ටු. සිතිල්ල තමයි බුදුන් කියන්නේ සංඥා නානුසෙන්ති. අරමුණ භාවනා කරලා කරලා කරලා ඉස්සෙල්ලා ගුරුසු ආනාපානෙ පේන. පස්සේ දියුම් ආනාපානෙ පේන. පස්සේ මේක නිකන් ඔය තැම්බිච්ච පිටින කැලක් වගේ. නැත්නම් කුරුම්බලොන් දෙයක් වගේ මේක පුනි තුනි වෙනවා. ඒකේ සංඥාව රූප සංඥාව තුනි වේගනේ අනකොට මේ රූප සංඥා අවස්ථාවේදී යෝගාවචරය හැසිරිය යුතු ආකාරය කාම සංඥාවත් එක්ක වැඩ කරනවා ඒවට අපි කියන්නේ නීවරණ කියලානේ. මේ රූප සංඥාවත් එක්ක වැඩ කරන්න කියහම ඒ යෝගාවචරය සම්පූර්ණ නොදන්න ශේෂ්ඨයකට වැඩ කරනවා. කවදාකවත් හිතපො නැත්තරකට යනවා. අම්මගෙන් අහලා බෑ, තාත්තගෙන් අහලා බෑ, ගුරුවරයෙක්ගෙන් අහලා බෑ, තමන්ගේ පරිණාමයෙන් එන දැනුමින් අහලා බෑ. එයා තේරුම් ගන්නවට ගන්නවා මේ ඉතුරුේ රූපේ ගෙවක් කළ රූප සංඥා වෙනකොට අන්නේ රූප සංඥාව සංඥා නානුසෙන්ති දේශ මාත්‍රයක්වත් නැති වෙන විදිහට සම්පූර්ණම ගෙවක් කරන්න පුළුවන් කියලා හිතන්න. ආනාපානිය ගෙවක් කරනවා නෙවෙයි. ආනාපාන පිළිවෙත හුලඟක්වත් නැතුව ආනාපාන පිළිවෙත සංඥාවක් නැත්නම් යෑමයි නිවන කියන්නේ කියලා හිතාගත්තොත් ඒක බුදුම ස්වාමීන් වහන්සේලා සමානලා කාර්යයට සුද්ධ කළා කියනවා අරමුණන් තියෙන සාකල් කෙලෙස් අරමුණ ගුරුසුර තියෙනවා කියලා කියන්නේ ගුරුසු කෙලෙස් අරමුණ සියුම් වෙනවා කියලා කියන්නේ කෙලෙස් සියුම් අරමුණ නොදෙනියනවා කියලා කියන්නේ කෙලෙස් නැහැ සංඥානානුසෙයි මේකටයි මේ භාවනා කරන්න කියන එක තේරුම් කළ දෙන්න පුළුවන් නේද කාමේ කාම සංඥා ප්‍රතිස්ථාපනය. එතකොට ඒක මල හොන්තුයි නිවර්ණ. මෙන්න කාම ඡන්ද. මෙන්න පටිඝ ද්වේෂය. ඊට පස්සේ නිදිමත. ඊට පස්සේ අතීත නාගතේ හැකදා කම්පන. ඉස්සරහ ගැන කල්පනා සැක. අතීතය පිළිබඳ පශ්චාත්තාප. මේ පහ කියලා කියන්නේ කාමයේ දුර වෙච්ච බවට හොඳ ලකුණක්. ඒකට වෛර කරන්න එපා තේරුම් ගන්න. තේරුම් ගන්න රූපයක් අරමුණක් වෙනකොට අයින් කරලා දැන් අරමුණ ඉතුරු වෙච්ච අරමුණ ගිවන් වෙනකොට ඇති වෙන මේ සංඥාවට ඒ තියා සංඥා පැත්තක තියන්න. ඒ අරමුණ ගිවන් වෙනකොට අපිට විවිධ ආලෝක පේනවා, බර ගැටි, කම්පන ගැටි, සංගත මේ සියල්ලම අල්ලම මේ එකක්කත් අතරින්ද යෝගාවචක තේරෙන්නේ මේවා මේ සංඥා අනුසයක්වත් නැති වෙන විදිහට මේවා කපුරු පිච්චා වගේ මේ එන දේවල් සියල්ලම නැති වෙනවා. ඔබට කරන්න තියෙන එක නැති වෙන්න ඇරලා නැති වෙන බව පෙනුමට ඇස් නැති එකෙක් වගේ බලන්න හිටපන් මේක දිහා. මේක ඇහුනට නෑ වුණා වගේ බලන්න හිටපන් අහපන් මේක දිහා. මේක දැනුණට නොදැනුණා වගේ හිටපන් මේක දිහා. මේක මේක යමක් කරන්න ඕනේ කියලා කිව්වට අතපය කරවෙච්ච කෙනෙක් වගේ මේක දිහා බලන්න හිටපන්. කවදාකවත් යාකර වාදයක්වත් ගැටුමක්වත් තර්කයක් මොකක්වත් දෙන්නේ මේ වචනේ නැත්නම් මේ කියන්න ඕන කමටහන අර බමුණට දුන්නේ බුදුරජාණන්සි මම බමුණ මම න කීචි ලෝකේ විග්‍රහය පිටු මම කාමයේ මගේ එකට ආවත් මම ඒක ගැටෙන්න යන්නේ නැහැ කාම සංඥා මාර්ගකට ආවත් මම ගැටෙන්න යන්නේ නැහැ ඒවලම රූප කර්මස්ථාන දානවා රූප කර්මස්ථාන ඊට පස්සේ ස්ථාවර වුණාට පස්සේ ඒක අල්ල බදා ගන්න මගේ හිත යනවානේ යල්ල බදා ගන්න නිසා ඒක නිත්‍ය සංඥාවට එනවා නෑ මම ඒකත් අනිත්‍ය සංඥාට ගැටෙන රූප සංඥාය. ඒක එක ගැටෙන්න යන්නේ නැහැ. අරමුණ හෝ අරමුණ බලනකොට වටෙන් පිටින් එනකොට ඉතින් කම්පන චංචල බැලුවට මොනම දෙයක්වත් අල්ලන්න දෙහිතියොත් මම ලෝකයක් එක්ක ගැටෙන්නේ නැහැ. ලෝකය හැවෙස් මාරු කරනවා. ලෝකය එකකින් එකට කින්දර කාමී කාම සංඥාන් ප්‍රතිස්ථාපනය කරනවා රූප රූප සංඥා ප්‍රතිස්ථාපනය කරනවා මම එකකට එක ගැටෙන්න තු ඉන්න පුළුවන් නම් මේ මගේ මේ භාවනා කරනකොට අභ්‍යන්තර චිත්ත සංකාණය විස්තර කරන එකම තමයි බාහිර දෙක. අපි යනකොට කොච්චර දෝ මිනිස්සු අපිට එක එක දේවල් කියනවා. ඒකේ මේ කග්ග විධාන සූත්‍රයේ සර්වත්‍ය සඳහන් කරලා තියෙනවා. ආමන්ත්‍රණා හෝති සහාය මන්ති. සමනේ නිසින්නේ ථානේ චාරිකාය. අනබිහිතං සේරිතං පෙක්කමානෝ. ඒකෝ චරේ කග්ග විධාන කප්පෝ. අපි සෙනඟත් එක්ක ඉඳ ගියොත් හැම කෙනාගේම ආරාධනා සහ ආමන්ත්‍රණය. ඒක ඉතින් කියනවා. ඒක මතක් කරනවා. ඒක බුදුනාථගේ රිදෙන හැටි කියවනවා. හිතගෙන හිටියත් ඇවිල්ලා කතා කරනවා. හිතගෙන හිටියත් ඇවිල්ලා කතා කරනවා. බුදියා හිටියත් ඇවිල්ලා කතා කරනවා. එවිදිම හිටියත් කතා කරනවා. එක එක දේවල් ආමන්ත්‍රණය කරනවා. සෙනගක් එක ඉන්නවයි කියලා කියන්නේ උදේට කස 300 කස 300යි. කවලට කස පාර 300යි. රටකට පාර 300 වගේ හැම කෙනාම ඇවිල්ලා අපිව කොනවා. අවශ්‍යයි. ආරංචිය කරනවා. නිසා සමාජශීලී ජීවිතයක් කියලා කියන්නේ පොලොස්සෙම සම්බන්ධ ඉස්සලා යුරෝපියන් ඉල්ල කවල යුරෝපියන් ඇනලා ඇනලා ඇනලා හැත්තලනේ සම්බන්ධ මන් දන්නවා දැන් කාලේ කොරනවාද කියලා. පොලොස් ඉරිපිටින් කටු කපලා යුරෝපියන් අනිනවා මොකද ඒකට හොඳට තැම්බෙනවා. අවුල් කරනවා කියන්නේ යාරොක්කියෝ කටු තුන නෙවෙයි ඊට වැඩි ගන්න කටු ගන්න වැඩි. උදේ හැන්ද වෙනකන් අච්චාරු ධර්මා වගේ දුනු දෙහි ධර්මා වගේ අනිනෝ අනිනෝ අනිනෝ අනිනෝ ඕක තමයි. කවුද දන්නේ මේ අයෝ නෑ දෑයෝ අයෝ නෑ දෑයෝ වට කරගෙන අනින. ඒක ඒ ඒ බව දැනගෙන එවැනි දෙයක් එක්ක ගැටුමක් ඇති නොකර මොකද මේ මම සංසාරේ පුරාට ඉඳපු දේ ලැබිලා තියෙන්නේ කිසිසේත්ම ගැටුමක් ඇති කරගන්න එපා ඉතින් ඇත්තන්නේ ඇතිනේ මේ හේතුඵල ධර්මයක් තියෙන්නේ ආමන්ත්‍රණය එන්නේ අපි සමාජශීලී එක්ක නිසා අපි සමාජශීලී වුණේ නැත්තම් දැන් නිසන් වනේත් අපි යෝගාවචර ගන්නකොට අපි කියන හැදෑ ගෙන්නන්න එපා පුවත්පත් බලන්න යන්න එපා රේඩියෝ අහන්න යන්න එපා ටෙලිවිෂන් බලන්න යන්න එපා සෙල්ෆෝන් එකක් අතට දාන්න. ඉතින් කරන්නේ සෙල්ෆෝන් එක ඔෆිස් එකට බාදලා හැර කාර් එක ඇතුළට ගිහලා වාරකේ ෆෝන් එකෙන් කතා කරනවා. මොකද නිකම් පෙකිනි වලින් කපලා ගියා වගේ අර කට්ටියට කතා කරන්නේ. ඉතින් අරකට ඥානන් සෝන්සේ කියනවා අපි කොහේ කියලා විශ්වවිද්‍යාලෙක ඊතලකින් අනිනවා වගේ තමයි ඔය සංවේදන මාර්ගය. කොහේ හැංගිලා හිටියත් ගන්න. ඉතින් නම් දවසකට 300 ගන්න යනවා. දැන් දවසට 300ක් නැති වුණත් අපි අන්න ගන්නවා. මෙන්න මේක වෙනුවට එක චිත්තක්ෂණයක් එක පැයක් එක දවසක් පොට්ටකට මේකෙන් අයින් වෙලා පැත්තකට වෙලා යනවා කියන එක ඕනම කෙනෙකුට තියෙන මානවයික වාසිකමක් කියලා මම මම තරේ ප්‍රකාශ කරනවා. ඕනම කෙනෙකුට මානවයික වාසිකමක් තියෙනවා. අපිට කවුරු ගණදෙනකම් පැවැත්තුවා. අපිට කවුරු නෑදෑකම් කිව්වා. ඒ මනසට පොඩ්ඩක් පැත්තක වෙන්න පුළුවන්කම තියෙන අනුගාමී පෝත්‍රා කරන්න අනුගාමී චූ කරන්න කක්ක කරන්න සමාජශීලී ගත කරන කට්ටිය දන්නේ නැතුව ඇති අපිට දෙන ගොඩාක් ලෙඩ රෝග එන්නේ අසුචි වේග සහ මෝත්‍රා වේග හද කිදීම නිසා අපස්මාර ශුක්‍ර වේග මූත්‍ර වේග අසුචි වේග කෙල පමන නතර කරනවා අපස්මාර ලෙඩි මොකද දන්නේ නැහැ අපිට ඕන ගාන මේ ඉරි කරගන්න බෑ. කුරුල්ල බලන්න පියාඹට ගම චුක් ගන්නවා. නෙන්නේ. ගහ කොට හිටිය අත. උන්ද කවදාක තාත තියෙන්නේ? ඉරි බුතමාර්ග හරි කෙටි. අපි ඒක එන්න දිගයි ඔගේ තොග තියෙන තොම්බක්. අයින් කරන්න ගියාම පුදුම අමාරුයි. ඊට පස්සේ අයින් කරුවේ නැත්නම් ඒක තියෙන වෙලාවෙදී ඒක තියෙන විස ආයෙ හරියට උරා ගන්නවා. ඒකේ තියෙන ගොඩාක් අපරදරන්නේ. ඒ අපරදරන්නේ ගොඩමාර්ගයේ වැඩි වෙලා තියෙන තියෙන නැවත ලේවල් තුරාගෙන ඔළුවට කවගාන ඉතින් කියනවා GPS කියලා. ඩෝන්ට් ඔය කවුමක්වත් දන්නේ මේ එළියට යන තියෙන එක ආපහු රීසයිකල් වෙන ඇතුළේ. කක්කටවල කක්කවල චූවල තියෙන චූවල නම් ගන්න විදියක් නැහැ. කක්කවල තියෙන ගත්ත ගමන් ඕක තමයි ඔය මේ constipation ආම වාතේ. එහෙම නැත්නම් මලබද්ධය විශාල රෝග රාශියක්. සෙනගත් එක්ක නෙවෙයි නම් අපිට මේ පිට කරන්න බලන්න. මේ මම වැඩ කෙරුවේ 2000 කරන කාලේ වැඩ කරන කාලේ ඒකෙදී ඒ ළමයි ඉස්ලාම අඟලෝකක් මත පටන් ගත්ත ඒ කටුනායිද ඊට පස්සේ අපි හිටියේ ඇත්තටම කුෂි කරන ව්‍යාපාරේ ඒ නිසා අපි හිටියේ මේ ගොඩක් කරන තැනක ඒකෙදී මේ වගේ බොල්ලයක් අතර අපි දැඩි වේත පත්‍ය ආවරණය කරලා පැනවනවා. ඒකේ ගෑනම 40ක් අතර වැඩ කරනවා. ඒ ළමයින්ට වැසිකිලි කරන්න යන්න දෙන්නේ නැහැ වෙලාවට. ඒක හරියට ගියොත් ආයෙ ටර්න් එක නිකන් ඉඳෝ. සුපෝයිල් කෙනෙක් දාලා තියෙනවා. ඉතින් මේ ළමයි ටිකක් විද්‍රෝහ කරන්න පටන් ගත්තා. බෑ අපිට ඕන ලාට යන්න ඕනේ. ඉතින් වැසිකිලි කඩවතුන. පස්සේ අවුරුදු 100ක් තිබුණා. කියලා අනෙකුත් දහසෙන්ද කලාපේ කට්ටියත් එක්ක මේගොල්ලෝ බිල්ලා කරලා ඇවිල්ලා කිව්වා. අරකේ අමානුෂිකයිලු කාට හරි උත්සාහ කරන්න යන්න ඕන පැයකට කලින් කම්ප්ලේන් එකක් දාලා තියෙනවා. ඉතින් මොකද වෙන්නේ කියලා හිතන්න බෑ. පැසිකලියට යන්න දෙන්නේ නැහැ. සුපර්වයිසර් සයින් කරන්න ඕනේ තුන් හතර සැරයක් වැඩි කර ගියොත් එක්ක පාඩි ඕවර් ටයිම් වලින් කපනවා නැත්නම් යාට ඩිමෝෂන් එකක් වෙනවා. හම්බ කරන්නේ මේ යන්නේ. ආමන්ත්‍රණ හොති සහායමයි දෙන්නේ. ඒක නිසා අපි කාට හරි ආමන්ත්‍රණයක් කරන වෙලාවක් හිතන්නේ මම මේ කාට හරි ආමන්ත්‍රණය කරන්නේ බැරිම වෙලාවෙදීද නැත්නම් මේ සතියේට ආසාවට යාළුකමටද කියලා එහෙම ආමන්ත්‍රණය කරන අපට ලැබෙන ප්‍රතිවිපාක තමයි භාවනා කරන්න ගියත් කවුරු හරි කතා අපිට පුළුවන්ද මේ පුදියන්න පුදියන්න කොටියන්න පුදියන්න අරලා අත්‍යවශ්‍ය හේතුවක් නැත්නම් වෙන කෙනෙක් ආමන්ත්‍රණය කරන්නේ ඒ වගේ ගැඹුරක් තමයි මේ බුදුහාමුදුරුවෝ කියන්නේ මම කිසිම කෙනෙක් එක්ක ගැටුමක් ඇති කරන්නේ වාදයක් ඇති කරන්නේ නැහැ. මම ඒ විතරක් විතර නෙමෙයි මම ගත කරන ජීවිතයේදී මට ආමන්ත්‍රණය කරන්න ඕන වෙන්නේ මට මේ සැප පහසුකම් කාමයටනේ. මම ඒක පුළුවන් තරම් පාලනය කරනවා. කවුරුත් කියලා නෙමෙයි. මොකද මේ කාමයට ගියව සබාසීදී වෙන්නේ. කාමයට ගියව සබාගත වෙන්න වෙනවා. මම ඒක නිසා පුළුවන් තරම් කාමයේ විසංයුක්තම්. මම කාමෙන් අයින් වෙලා තියෙන බයට වක්වත් මොකුත් නෙමෙයි. මේක මං විසින් පය සංගත වෙලා. මම අරස්සලා පිසන් නැත්තම් අකතං කති මම මේ කරන වැඩේ සැකයක් උපදවන්නේ මේක බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා විසින් සංසාරයෙන් ගැලවීමට උදෙනගත ක්‍රමයක් තමයි බුදයන් කොට යවසන්දාන්නේ නැහැ කවුරු හරිද මම අවිශ්වාස උපනදකින් ඵලයන්තෝ වරපල කියන්නේත් නැහැ අවශ්‍යතාව පුළුවන් තරම් අඩු කරගන්න ඊට පස්සේ සැක උපදවන්නේත් නැහැ තින්න කුකුච්චන් මේක පුළුවන් නම් දරුවෙකුට උගන්වන්න. පුළුවන් නම් චිත්තවර්ධකට කියනවා අවශ්‍යතාවෙන් අඩු කරගන්න. මොනම හේතුවක් නිසාව කවුරු බනවන්න එපා. කවුරු හරි තමන් බනවැවුවොත් තරහ ගන්නත් එපා. ඒක ඒ කුලතර ඒක සමනය කරන්න සමනය කරලා භවා භවයේ විහිද ගන්න තවත් මේක පතන් දෙපා. අපි මේට වැඩිය මනුෂ්‍ය භවයේ දේව භවයේ බ්‍රහ්ම භවයේ කොතෙන්ද ගියත් ওই ටිකම තමයි කියන්නේ. ඒ නිසා පුළුවන් තරම් ක්‍රියාකාරකම් අඩු කරගෙන යම් විදියකට යම් සම්බන්ධතාවයකින් කිසිම මතක සටහනක් ඇති නොවන ආකාරයකට සංඥාවල් මොකක්වත් නැති විදිහට කටයුතු කරන්න පුළුවන් මේක තමයි මෙලෝ වශයෙන් තියෙන ඉමන කියලා කියන්නේ. වැඩි වුණා ආශ්වාස ප්‍රශ්වාසී වුණා. ඒ ප්‍රශ්වාසී වුණා. ඊගා වෙන ආශ්වාසයේද මේ ප්‍රශ්වාසය පිළිබඳ මතක සටහන් නැහැ. මේ ප්‍රශ්වාසය 100ක් විවෘතයි. ඊට පස්සේ ආශ්‍රය ප්‍රසවාසය ආවේක ඉවරනවා. ඒක මත සතන් ඊගාගෙන ආශ්‍රයත් කියන්නේ නැහැ. එහෙම නැත්නම් අපි කියන වම කියලා. වමෙන් දකුණට පීවර යනකොට වමේ ආකාරයකින් උනන්දුව යෝගිමත් බැලුවද ඒ හා සමානයෙන් දකුණ බලන්න නම් මේ ගෙවිච්ච වම ගැන ආයෙ සකන්නේ නැහැ. ඒක ඉවරයි. ඒ ගියා ගියා. ආන්නේ විදිහට මේ සතියේ ක්‍රියාශක්තිය එnde එnde එnde එnde තීව්‍ර කරගෙන යන්න පටන් අරගත්තොත් අපිට තේරෙන පටන් අර ගන්නවා ඒ සිද්ධියේදී 100ට 100ක් ගත කෙරුවොත් සිද්ධිය වුණාන් පස්සේ මතක සටහන් නැහැ සිද්ධිය භාගයට සිද්ධ වුණොත් අපිට සැකය මම දැක්කද සංග සම්පූර්ණ ඒකෝට ඒකේ මතක සටහන් වාචි වෙනවා ඒ නිසා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් ජීවිතයක් ගත කරන්න මේක කාර්යබව ජීවිතය හෝ නැත්නම් ජීවිතය හෝ වෙන දේ 100ට 100ක්ම එළව වාසය කරනවා අපි ඒකට ගියාට පස්සේ පශ්චාත්තාප වෙන්නේ නැහැ. ඊගාවට චිත්තක්ෂණ මේකේ කොංගන්නේ නැතුව ගත කරන්න පුළුවන් නම් ඉවෙනි කෙනා වාදයකට පටල ගන්නවා. වෙන කෙනා කුප්පණ්ඩ තමයි. අවශ්‍ය ගන්න තමයි. කවුරු කොයි විදියට කොට්ටු ගහන්න ගියත් එයා බලන්නේ ඉල්ලන වෙලාව ඉල්ලන දේ තේරම දෙනවා. ඊගාව චිත්තක්ෂණේ තමයි මේ ගත කරනවා නම් ඒ මනුස්සය කියන ජීවත් වෙනවා. අනික ඔක්කොම කඩනවා. අනිත් ඔක්කොම අපි ඉන්නේ බොහොම ආංශික ජීවිතයක්. අර පැත්තේ එක හිතක් මේ පැත්තේ එක හිතක් දරුවෝ ගැන එක හිතක් කිසිම වෙලාවක අපට මාත් එක්කම කියන කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා ඒ අසම්පූර්ණ ජීවිත ගත කරන සියලු දෙනාටම පස්සේ ආයෙ මේක ඇවිල්ලා භාගයට ඉවර කරපු ප්‍රොජෙක්ට් එක ඉවර කරලා යන්න ඕනේ. එක චිත්තක්ෂණයක් පුළුවන්වත් කියලා හිතන්න මේ ජීවිතේ 100%ක්ම මේ මොහොතේ ජීවත් වෙනවා අතීතයට කරන්න බලන්නේ නැහැ. අනාගතයට සම්බන්ධ දෙයක් නැහැ. අන්න ওই චිත්තක්ෂණේ දෙකක් කරගන්න විචිත්තක්ෂණ තුනක් කරගන්න. එතකොට තේරෙනවා මේ ශිල්පය එහෙම දේවල් කිරීමේ ක්‍රම සහ විදි අපි අතර දින්නෙක් අතර කිසි වෙනසක් නැහැ. ඔක්කොම කරන්න ඕන මේක බව දන්නවනම් ක්‍රම සහ විදි අපිට වෙලා තියෙන්නේ භාවනා කරන්න මොනවටද කෝකටද කියලා දෙන අපිට ඕන වෙලා තියෙන්නේ මේ එක එක සංඥා මට පළවෙනි ධ්‍යානෙ ලැබුණා. මට දෙවෙනි ධ්‍යානෙ ලැබුණා. මට සංඛාර උපේක්ෂා ඥානෙ ලැබුණා. මට උද්‍යප්පේ ඥානෙ ලැබුණා. ගාණ්ඩ හැරේ. ඒ තාන්න බෑ. මේ ඔළුවේ තියාගන්න වටුවට උනා. ඉතින් ඒ තීර තියාගත්තයි කියලාගෙන අර ගෙදර තිබුණ කරදරවල මන් දිවට ගවත් අලිමන්තියට හරක් කියලා. ඉතින් ගෙදර ගිහිල්ලා ඔක්කොම වාඩි වෙන්න කියලා කියනවා. දන්නේ නැහැ, ඔයාලා දන්නේ නැහැ. මම සංකාරූපෙක්ව නන්න ලැබලා ආවේ කියලා. ඉතින් අර මේ ස්ථාන මොකද්ද? මොරුක්කු වගේ જાතියක්. සංකාරූපෙක්. ඕකනේ කියන්නේ ඕගොල්ලෝ සීලනේ. ඒ භාවනා කරන්නේ මම යනකොට කී උදේ අබ්බේ අරගෙන. එතකොට ආයේ සංකාරූපෙක් ආවා. අර මිනිසුන් තේනවා මේක හොදන්න බැරි පක්කාවක් ඔළුවේ දෙන්නේ ගිහිනවා ඒකක් වතුන. ඉතින් අහංක කෙනෙකුට ඉන්න කාලේ කිව්වලු ඒ පොඩි එකට ගිහිල්ලා මේ හේත්තරාචාර බුදුහාරුවා වෙන පාඩ බංකක් කල්ලකට පත් වෙන්නේ. දවස් කන්න කියලා හොඳ විවේක තැනකට ගිහිල්ලා උදේ අපේ ඥානෙ බලන්න. ඉතින් මෝ දන්නේ උදේ අපේ කියනක වඩක් වෙලා නැහැ. දැන් හිතුවා මේක බලන්න උදේ වය උදේ වය උදේ වය උදේ වය කිය කියවන්න ඕන කියලා ඉන්නකොට දැන් දුම් වචන දෙක මතක නැතිලා කොකෙක් ඇවිල්ලා වැහුවලු දවතුරට ඊට පස්සේ උදේ බක උදේ බක උදේ බක කියලා දැන් බකා කියලා කියන්නේ බක කියලා කියන කොක්කොකාර අර උදේ වය මතකද උදක බක උදේ බක උදේ බක උදේ බක කියලා මන්ත්‍රය කරගෙන ඉන්නකොට උදේ කියන එකත් මතක නැති වෙන වතුරට කොකා ගහගෙන නිසා උදක බකන් උදක බකන් උදක බකන් කියලා දැන් ටිකට භාවනා කරනවා. මේ කමඨාන් සුද්ධ කරන්න ගියාට පස්සේ වාරය ආවට පස්සේ ගිහිල්ලා ආනවා. ගුරු හමුදුකාට කිව්වලු මොකක්ද දීපු කමඨාන් මට මේ උදක බකන් දෙන්නේ ඒක හොදට කරයි කියලා. දැන් මොකද වුනේ නේ මට ඕනම තැනක ඉඳලා උදක බකන්. මොකද උදක බකන් කියන්නේ දැන් ඔබතුමානේ මට කිව්වේ බලන්න කියලා. ඒ කියලා තියෙන උදේවය. දැන් මට පේන්නේ උදක බකන්. උදක බකක් කියන ඊට පස්සේ එයා ගෝලරි කියලා දෙන්නේ සමක්කා වාඩි වෙලා උදක බකක් කරපස්සේ අද තියෙන භාවනා තේරෙන එක. ඒකේ කොටවක්වත් මේ බලන්නේ මේ බලන දේ නැති වෙලා යන බව. බලන දේ වියකිලා යන බව. බලන දේ සංඥාවක්වත් නැත්නම් යන්න පුළුවන්. ඒකට මෛත්‍රී බුදුහම වෙනකන් ඉන්න ඕනේ නැහැ. ඒ නිසා අපි ලෝකේ ඔක්කොම අල්ලන්නේ එකක් අල්ලන. අල්ල ඒකම බලන්න කියනවා. ගිවිලා ගිවිලා ගිවිලා ගිවිලගේ කපුරු පුච්ච පුතන්න අලුවත් නැති වෙන තැනට බලා ගන්න පුළුවන් එක චිත්තක්ෂණයක්. මේ මුළු සංසාරේ, මේ මුළු ජීවිතේ, මේ මුළු පැයේ එක චිත්තක්ෂණයක් මේ ගත වෙච්ච දේ ගියා ගියා ගියාමයි ආය සංඥාවක් ඉතුරුනේ නැහැ කියනවා නම් යාට මේ ජීවිතේ නිවන් ලබන්න පුළුවන් බවට. විපස්සනා කරන්න පුළුවන් බවට තියෙන ලකුණු. ඉතින් මේක බුදුහාමතුරුන් මේ කියන මේ ඥාණය සාමාන්‍ය ඉදිරියට කරන මිනිසෙකුට කියන්න ගියාම මේ කියන වචන ටික අපිට තේරෙන්නේ නැහැ කියන එක සාධාරණයි. මොකද අපි හැමදාම බලන්නේ රූප වැඩි කරන්න, ශබ්ද වැඩි කරන්න, ගන්ධ වැඩි කරන්න, රස වැඩි කරන්න එකතු කිරීම. එකතු සහ වැඩි කිරීම. එතන තියෙන්නේ අඩු කිරීම සහ බෙදීම. ඒක ගණන්කාරයක් වෙන්න නම් මේ අඩු කිරීම සහ බෙදීම කියලා කියන්නේ නෝන්ජල්කමක් කරන බයදුකමක් අත්වේ බුද්ධ ආදී උත්තරයන් වහන්සේන කරපු දෙයක් ඒකට බුදුහාමුදුර කියන්නේ. කයano වර්ෂණ, වයano වර්ෂණ, නිරෝධානුපස්සන. ඉතින් මේ මේ ප්‍රකාශ කිරීම තුළ බුදුන්ස අන්තිමට ගෙනලා පෙන්නනවා. මේ දල වාක්‍යයේ මේ බමුණට කරපු දේ විස්තර කරලා බලනකොට කමතහරක් මේ දීලා තියෙනවා. නමුත් අර බමුණට මේක තේරෙන්නේ නැති නිසා කලතුල කරලා ඉඳ නේරලා සල්ලිනම් වල හ්ම් කියලා යන්න ගියයි කියලා මේ ඒ සූත්‍රය සඳහන් කරලා තියෙන ඒ සාදු දවසෙත් අපි ධර්ම දේශනා ආමාර කරන්නේ දිව නිරවලා සැලිනම් වල ඉවර කරමු කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ දිනාටම බමුණට සිද්ධ වේවා ධර්ම දේශනාවෙන් නැත කරනවා කනකීම ලබා වේවා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි පරිකාමාරක වුණා ඒ කාලයක් කරන් කියනවා. ධර්ම දේශනාව සඳහා මේක අපි තවසේ වැඩසටහනේ අවසාන අංකේ නිසා මම යෝජනා කරනවා මේ වෙලාවේදී අපි වැඩමුළුවේ සාර්ථකත්වයේ දවසේ සාර්ථකත්වයේ කුසලතාවයේ දීපත් කරලා මේ වැඩ පිළිවෙල මේ වෙනකම් මේ විදිහට සංවිධානය කිරීමේදී උදව් උපකාර කළා වූ සියලුම සත්පුරුෂ මණ්ඩලවට අපි රැස් කර ගන්න ලද මේ කුසලය අනුමෝදන් කිරීමේ ශීර්ෂයෙන් අපි සාධුනාදයක් පවත්වනවා. ලෝකම අපේ ශාලේ ඥාති වර්ගේ ඥාතීන් සියලුම දෙනා මේ වෙලාවේදී අපිට ඉඳලා මේ ධර්මමය යාත්‍රාවට සම්බන්ධ වෙනවා හොඳයි. නමුත් අපි විශාල ඥාපිතයකට එක්කෙනෙක් නියෝජනය වෙලා තියෙන්නේ. අපි නියෝජන නියෝජිතයන් වශයෙන් විපස්සනා කරවා අපි ඥාතියින් අපි මේ ඥාතියින් වෙනුවෙන් පවත්වන සාදු කාරණාදී ඉන්නා තැනක සිට අහලා ඒත් මේ සාදු කිමනේ පින් අනුමෝදන් විත්වා කියලා ඥාතියින් විනේ සාදුකාරයක් පවසනවා. අපාරකට මේ කුසල එකසේ හේතු වාසනා වීමෙන් බුද්ධ ආදී උතුම්වන් වහන්සේලා සැපිනේ සනසී පැමිණ විවි පැමිණ වඩාලා වූ ඒ தത്വෙට යන්න අවශ්‍ය කරන්නා වූ සත්පුරුෂ සංසයෝනි පිණිස අසත්පුරුෂ වින්වීම පිණිස යාව නිබ්බානව අපට මේ කුසල හේතු වාසනා වේවා කියලා සාදු කරනවා. සියදාසින් සුරපීතාවතාචාදී ගාථා රචනා කිරීමෙන් සම්ප්‍රදාන කුලව අනුමෝදන් කිරීමට පෙළඹෙනවා. එත්තාවතාච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා නමෝදන්තු සාත සම්පත්‍ති සිද්ධියා ඉත්තානතාශනම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සාත සම්පත්‍ති සිද්ධියා ඉත්තානතාශනම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සාත සම්පත්‍ති සිද්ධියා ආකාශත්තා චුම්මත්තා දීවානාගාමහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දීවානාගාමහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දීවානාගාමහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං විදං හෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ විදං හෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ විදං හෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ භාග සමාගමු සතං සමාගමු හෝතු ඥානිකානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ භාග සමාගමු සතං සමාගමු හෝතු ඥානිකානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ භාග සමාගමු සතං සමාගමෝ හෝතු යාවිනිපාන පත්‍ය සාදු සාදු සාදු සාදු සාදු අනුමෝදාමි සාමිනා කටම් පුඤ්ඤමය සාදු අනුභෝති තබ්බං කමාමි කමිතබ්බං සාදු අභිවාදන සීලිස නිච්ඡං වද්දා වචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සබ්බ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාති සමිජ්ජතු